අයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යත්ත චේතා සමුදාචරಂತಿ තං නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාතියෝ මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ ඒව මේතේ ථානං දිට්ඨීනම් පහානං හෝති ඒව මේතා ථානං දිට්ඨීනම් පටිනිස්සට්ඨෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවට දවසේ මාතෘකාව වශයෙන් සල්ලේක සූත්‍රයෙන් කොටසක් අපි උද්දෘත කරා ඒ අපි ඊයේ හදාගත්ත පදනම මත ඉඳගෙන තව ටිකක් ඉදිරියට යන්න ඕන නිසා. ඉතින් අපි ඊයේ ගත්ත ඉදිරිපත් කරගත්ත ධර්මදේශනාවේ කෙටි සාරාර්ථයක් මතු කරගත්තොත් මේ මහා චුන්ද ස්වාමීන් වහන්සේ භාවනාවේ නැගිටට පස්සේ සවැත්නුර ජේතවනාරාමේ සාරවත්යන් වහන්සේ ඉදිරියටපත් වෙලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ ධර්ම දේශනාවක නැත්නම් ධර්ම සාකච්ඡාවක ආරම්භයක් වශයෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ විවිධාකාර දෘෂ්ටි එහෙම නැත්නම් දැඩි මත ගැනීම් ලෝකේ පවතිනවා සමහරක් කෙනෙකුට මේ මම කියන එක මත ඉඳගෙන අත්වාදයේ පිළිබඳව දෘෂ්ටිපත් වෙනවා සමහරුන්ට ලෝකවාද පිළිබඳව දෘෂ්ටිමත් වෙනවා මෙන්න <coughs> දෘෂ්ටි බව දැනගෙන ඒ දෘෂ්ටි වලට හිත යොදපු පමණින් නැත්නම් දෘෂ්ටි පිළිබඳව <coughs> මානසිකාරේ හිත යොදව පමණින් ඒවා දුර වෙනවද කියන එකයි ප්‍රශ්නේ. <coughs> ඉතින් සර්වඥාන්සේකට දෙන උත්තරයේ කොටසක් තමයි අද අපි ගත්තේ. ඉතින් අපි තීන්දුව කරගත්තේ ඊයේ. එහෙම කෙනෙකුට තමන් ළඟ තියෙන දෘෂ්ටි පිළිබඳව සොයා බලන්න පටන් ගත්ත පමණින් නැත්නම් ගමන ආරම්භ කළ පමණින් ගමනේ ප්‍රතිඵල සියල්ල ලැබෙන්නේ ඒ නිසා ආරම්භ කෙරුවත් ඒ දෘෂ්ටි තාම තියෙනවා. ඒක දිගේ ඒ ආරම්භ කර ගමන ගොඩක් ප්‍රතිපදාවක් වශයෙන් නැත්නම් එකම ජවනිකාවකින් නෙවෙයි ජවනිකා කීපයකින් ඉදිරියට යෑමෙන් තමයි මේ දෘෂ්ටිංගෙන් ගැලවීම සිදු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කියනවනම් පළවෙනි මාර්ග ඥානෙ ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ චුන්ද ස්වාමීන් වහන්සේට මෙවැනි ප්‍රශ්නයක් නගන්න හේතුනේ මොකද කියන එක කල්පනා කරන අටුවාචාර්යන් වහන්සේලා ප්‍රශ්නයක් නගනවා. ඉතින් එහෙම දෘෂ්ටි නැති වෙන එක Tamanටම දැනගන්න බැරිද? එම් භාවනා කරනකොට දෘෂ්ටි නැතිවීම පිළිබඳව මූලධර්ම වශයෙන් ਸਰවඥාංශ විමසන්න ඕනේද? දෙවන්නේක් ඒක විචනය කරලා විග්‍රහ කරලා කියන්න ඕනේද කියලා. එහෙම තියෙනවනම් යනකොටම අපි වතුට්ටි අබ්බනකොට තිබහ ඉවර වෙනවා. ඉතින් තිබහ ඉවරනාද මගේ නැද්ද කියලා අපි දොස්තර කෙනෙක් ගාවට යන්නේ නෑනේ. වතුර බිව්වා තිබහ ඉවරයි. බඩගින්නක් තියෙනවා බත් හම්බුණා. බත් කෑවා. ඊට පස්සේ බත් කාලා ඉවරයි. ඊට පස්සේ අපි කවුරුත් විශ්වාසන්නේ නැහැ මේ කෑව ඇද්ද වැඩිද මදිද කියලා. අන්න ඒ වගේ මේ දෘෂ්ටි පිළිබඳව දැනගනේ මූලික ගවේෂණයේ මූලික මානසිකාර්ය යොදු පමණින් ඒකේ දුර්වීමක් වෙනවද කියන එක. ඉතින් මේකට හේතුව වශයෙන් අර අධිමානී කියන චෛත්‍යකය අපි ඉදිරිපත් කරගත්ත හිතක තියෙන එක කෙලේශයක් තමයි වංචනික ගතියක් තමයි. ඒ මෙනෙහි කරන්නට හිත දෘෂ්ටි පිළිබඳව භාවනා කරන්න හිත යොදපු ගමන් ඒගොල්ලෝ හිතනවා දැන් මයි ළඟ දෘෂ්ටි නැහැ කියලා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද අර දිගට කළ යුතු වැඩේ වෙනුවට මේ දෘෂ්ටි නැහැ කියලා ගත්ත මේ අදිමානය අදි탁සේරුව කියාපාන්න හදන. පොගල දෘෂ්ටි සහිතයි මයි ළඟ දෘෂ්ටි නැහැ. එතකොට යා අදාන ගායි දුප්පටි නිස්සග්ගී කියන විදිහට මේ මයි ළඟ දෘෂ්ටි නැහැ කියන එක දැඩිසේ අල්ලගන්නවා. යට කවුරු හරි කිව්වත් නෑ නෑ ඔය ඔය කියන්නේ දෘෂ්ටියක් නිසා වෙන්න ඇති කියලා. යා කිව්ව නෑ නෑ මම නිතරම ඒක ගැන මෙනෙහි කරමින් ඉන්නේ. භාවනා කරමින් ඉන්නේ. මයිලන් කොහොමද දෘෂ්ටිය තියෙන්න පුළුවන්නේ කියලා. ඒ ගත්ත දැඩි මතේ අතහැර ගන්න බැරි තත්වයකටපත් වෙනවා. ඉතින් ඒක නිසා කෙනෙකුට අමාරුයි සාපේක්ෂව තව කෙනෙක් එක්ක ගලපලා බලන්නේ නැතුව මේ දෘෂ්ටිය කියන කොහොල්ලාව ගලවලා දාන්න. ගලවන්න ගලවනකොට අනික් අතින් ගලවනකොට ඒක ඇල වෙනවා. මේක ගලවන නේද මේක ඇල වෙනවා. ඒක නිකන් කොහොල්ලාවක් වගේ, ලාටුවක් වගේ. ඒකට හේතුකුත් තියෙනවා. මේ දෘෂ්ටිය මතුවෙන්නේ පිරිසක් එක්ක ඉන්නකොට විතරයි. උදේකලා වෙනකොට දෘෂ්ටියට ඉන්න බෑ. කොටු කරන කොටු කරන එක තැනකට යනකොට දෘෂ්ටිය තිබ්බයි කියලා වැඩකුත් නැහැ. අපි කොච්චර රංගපෑවත් බලන්න ප්‍රේක්ෂකයෝ නැත්තම් රංගපාල වැඩක් නැහැ. ඒ නිසා දෘෂ්ටි ඇති වෙන්නේ සමාජශීලී වීම හරහා. එහෙම නැත්නම් මේ ශිෂ්ටාචාරගත වීම හරහා දෘෂ්ටි ඇති වෙලා තියෙනවා අපිට. ඒ නිසා අපි නැවතත් හුදේකලා තැනකට ගියොත් නැත්නම් අපි හිතුවොත් එහෙම ළමයෙක් හැදුවොත් තනිකරම හුදේකලාවක ඒ ළමයාට දෘෂ්ටියක් ඇති වෙන්න විදියක් නැහැ. දර්ශනීය පැත්තෙන් බලනකොට. ඒ නිසා දෘෂ්ටියක් ඇති වුණාට පස්සේ දෘෂ්ටි නැති වෙච්ච බවත් Taman කිව්වට බෑ. ඒ තමන් ඇසුරු කරන පිරිසට තේරෙන්න ඕන. හැබැයි තමන්ට යෝජනා කරන්න පුළුවන්. ඒතකොට පිරිස විසින් ඒක යෝජනා ඉස්තර කෙරුවට පස්සේ තමයි පුළුවන් වෙන්නේ මේ දෘෂ්ටි නිසා ඇති වෙන ප්‍රශ්න වලින් අයින් කරන කහ කොහලව ගලවගෙන කහට ගලවගෙන කෙලස් ගලවගෙන ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා බුදුහාමුදුරගේ මේ ප්‍රශ්න අහන එක වටිනවා. ඒතර බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ මේ ලෝකයේ මිනිස්සෙයින්ට ඔය ප්‍රශ්නෙන් ඉදිරිපත් කරන විදියට අත්වාද පරිසංයුක්ත වූ දෘෂ්ටි උපදිනවා. ඒක ඇත්ත. ඒ වගේම ලෝකවාද පරිසංයුත දෘෂ්ටි උපදිනවා. මේ දෙකම එකම කාසිය දෙපැත්ත. අත්වාද හට ගන්නෙම ලෝකවාද දෘෂ්ටි නිසා තමයි. ලෝකවාද දෘෂ්ටි නිසාම අත්වාද හට ගන්නවා. අත්වාද නිසාම ලෝකවාද හට ගන්නවා. ඉතින් ඒක නිසා ඒක ඇති වුණාට පස්සේ ඒක දෘෂ්ටි උපදින බවත් බුදුහාරෝ පිළිගන්නවා. පිරිසක් එක්ක ඉන්නකොට මම සහ මම නොවේ කියලා අපි බෙදා ගැනීමක් කරනවා. නැත්නම් අපේ જાතිය සහ අන් જાතිය. අපේ ආගම අනික් ආගම. මම රුචි කරන දේ සහ මම රුචි කරන නොකර කියලා අපි ඉතින් මේ ලෝකේ මේ බෙදා කඩා හදා ගැනීම නැත්නම් කට්ටිවාද යුණනිකාය වාද ඇති වෙනවා කියන එක හිතේ දෙටි උපදින බවකුත් තියෙනවා. යත චේතානුසෙන්ති මේක ඊට පස්සේ අපි પરම්පරාවට දෙනවා. අපි උඹලා සිංහල බෞද්ධයෝ උඹලා මේක රැක ගන්න ඕනේ. තම කවුරු හරි මේකට තට්ටු කරොත් එහෙම මරණට කවන්නේ නැහැ. මේක කොහොමද රැක ගන්න ඕන කියලා අපි මේ අපේ හිතේ මේක මන්දි බහිනවා විතරක් නෙවෙයි. ඒක ලකුණක් විදිහට අපි දරුදරු දුවා දරුවන්ටත් ඒක ඒ ඒ විසබීජේ පතරෝ. ඒ නිසා ඒක මේ මෙතන ඇවිල්ලා මෙතන නැතිලා යන එකක් නෙවෙයි. ඒකේ මන්දි මෙතන ගතියක් තියෙනවා. ඒකේ මේ සාරාර්ථයක් ඇතුළට බහින ගතියක් තියෙනවා. අනුසය අනුසයක් අනුසෙන්ති කියලා කියන්නේ ඒක නිදිගත් ස්වරූපයෙන් ඔහේ පවතිනවා. කරන කියන හැම වචනයකම හැම හිතවිල්ලකම හැම ක්‍රියාවකම ඒකේ ගඳ තියෙනවා. ඒක හරහා තමයි එළියට එන්නේ. බැලුව බැලමට ඉතින් බොහොම ශාන්ත සුන්දර ගතියක් පේනකොට යටින් අරගත්ත අනුසය වශයෙන් ගත්ත ඒ දෘෂ්ටි ගති දෘෂ්ටි ගතික කියලා මේකටත් කියනවා. එහෙම නැත්නම් ඒව සමුදා ජන සමාහට එලි පහලියට එළියට එනවා තුවාලකින් තැරවැක් කරනවා වගේ මරා ගන්න හදනවා. අරගත්ත දෘෂ්ටියක් නිසා තව මිනිස්සෙක් නැති කරන්න හදනවා. ඉතින් මේ මටමට මේක යනවා ඒක ලෝකේ හැටි. ඒක තමයි මේ දෘෂ්ටි නිසා නැත්තම් පළවෙනිම දස සංයෝජන වලින් පළවෙනිම සංයෝජන පළවෙනිම හැකිල්ල පටලවා ගන්න තැන. සක්කාය දිට්ඨිය දෘෂ්ටි තමයි තියෙන්නේ. ඉතින් මේක බුදුජානනාංශයේ ඒක උපජ්ජති අනුසෙන්ති සමුදාචාරන්ති කියලා ඒක උපදින ගතියකුත් තියෙනවා. ඒක මණ්ඩි මෙතන නිදිගත් ස්වරූපිකුත් තියෙනවා. ඒක වැක්කරන ගොජ දාන අවස්ථාවකුත් තියෙනවා. අන්නේ මතුවෙන මතුවෙන වෙලාවේ යම් කිසි කෙනෙක් දැන් මේ මේ වෙන්න හදන්නේ දෘෂ්ටියක් ඉපදෙන්නයි මට මේ හදන්නේ. ඒ වෙනතන් ඒ බැසගත් ඇතිවිච දෘෂ්ටිය හොඳට ඇටමස්නහර විදිහන කාගෙන යණ්ඩයි මේ හදන්නේ. ඒ වෙනතන් ඒක මේ ඕ දෝරේ ගලන වෙලාවයි එන්නේ කියලා යම් කිසි කෙනෙක් ඒක දැනගෙන ඒ මේ අපි ඉන්න පරිසරය ඒක නොසෑදී ඉන්න බෑ පරිසරය හැදිලා තියෙන එකට. එනකොටම මෙන්න මේ විදිහට දෘෂ්ටි හට ගැනීමේ ස්වરૂපය මේක මම නෙවෙයි නැත්නම් මම කරන එකක් නෙවෙයි මේක හැදෙන එකක්. මේක මගේ නෙවෙයි මම නෙවෙයි කියවත් හැදුනට ඒක මම මගේ කියලා අයිතිවාසිකම් ගන්න බෑ. මගේ ආත්මය නෙවෙයි. මේක ආත්මේ කරගන්න එපා. කියලා යම් කිසි කෙනෙක්ගේ දෘෂ්ටි හට ගන්නකොටම දෘෂ්ටි පළපදියම් වෙනකොටම දෘෂ්ටි ගොජ දානකොටම නේතම්මම නේසෝ හමස් වෙන මේසෝ අත්තා. මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා. යම් කිසි කෙනෙකුට මේ කට වචනේ නෙවෙයි ගිරව කියන වගේ නෙවෙයි යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්පස්සතෝ. හොඳටම දැනගන්න පුළුවන් නම් මේ පරිසරයේ තියෙනකොට මෙහෙම දෘෂ්ටියක් හටගන්න එක ලෝක න්‍යාය ධර්මයක්. ඒක හේතු බල ධර්මයක්. ඒක හටගත්තේ මගේ సంతානයේ නිසා ඒක මම කියාගන්නම අවශ්‍ය නැහැ. මගේ సంతානයේ මගේ න්‍යායපත්‍ර විතරක් නෙවෙයි වැඩ කරන්නේ. මේකේ හුඟට නොයෙකුත් තව න්‍යායපත්‍ර ගොඩක් වැඩ කරනවා. ඒ ඔක්කොම මගේ කියාගත්තොත් විතරයි නැත්නම් ඒ ඒ මතුවෙන ඒ දෘෂ්ටිය යෝජනා වෙන මේ දෘෂ්ටිය මම ස්ථිර කරොත් විතරයි මට දෘෂ්ටි ගතික මට්ටමකටපත් වෙන්නේ දෘෂ්ටි මතු වෙන්න පුළුවන් මතුනට මට පුළුවන් ඒක මගේ නෙවෙයි කියන්නේ මම නෙවෙයි කියන්නේ මගේ ආත්මය නෙවෙයි කියන්නේ අන්න ඒ තරමට මම අප්‍රමාදීව සතුටුමත්ද දෘෂ්ටියක් හට ගන්නකොටම දෘෂ්ටි පළපදියම් වෙනකොටම ඒ දෘෂ්ටි අතුමල් ලිහිදිලා, ඉටි අතු විහිදිලා, මල් පෙපිලා, gediy හැදිලා වැක්කිරන වෙලා වෙනකම වෙනකොට හෝ මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියලා යම් කිසි කෙනෙකුට යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ටබන් එක ඇති හැටියෙම සම්‍යක් ප්‍රඥාවෙන් දැක ගන්න පුළුවන් නම් එතන සර්වචනාංශය කියනවා ඒ දෘෂ්ටීන්ගේ වර්ධනයකට යන්න බෑ ඊට පස්සේ යෝජනා ආවට ඉස්තර වෙන්නේ ඒ විදිහට අපි දෘෂ්ටි ප්‍රහාණය කරන්න පුළුවන්. ඉතින් ඒක පටන් ගන්න කොතනින්ද මේ ක්‍රියාවලිය? ඊට පස්සේ මේ ක්‍රියාවලිය අපි වශීභාවයටපත් වෙන්නේ කවදාද? අපි ඒකේ සූරතාවයටපත් වෙන්නේ කවදාද? අපි ඒකේ කෙලපමිනින්නේ කවදාද කියන මේ පරාසය කොතනින්ද මේක පටන් ගන්නෙ කොතනින්ද මේක අන්තිම දැන් දෘෂ්ටි ඉවරයි කියන තැනට ගිහිලා සාහිතිකයක් ලබා ගන්න පුළුවන් කියන එක පිළිබඳ තියෙන හරියටම මායිමක් මරියාදාවක් සීමාවක් කඩ ඉමක් නැතිකම නිසා තමයි මේ මහචුන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මතය විවසන්නේ. දැන් අපි ඇති හැටිය දැන ගැනීම සඳහා මේ කටයුතු කරනකොට අපිටත් වැදගත් වෙනවා කොතනදීද මේ දෘෂ්ටිය තව තවත් ඝන බහල වෙලා පළපදියම් වෙලා මුල් බැහැ ගැනීමක් වෙනවා වෙනුවට මේකේ ඡේවීමක් මේකේ වැයවීමක් මේකේ Nirodhayak පටිනිස්සග්ගයක් වෙන්නේ කොතනදීද කියලා ඒක ඉවරද පටන් ගන්නද කොතනද ඉන්නේ කියන එක දැනගැනීමේ වටහා ගැනීමේ තියෙන සංකර භාවය තමයි මේ මුළු සූත්‍රය පුරාම පේන තියෙන්නේ ඒක යම් විදියකට යම් කිසි කෙනෙක් දන්නේ නැතුව මොනවාක්වත් දන්නේ නැතුව හොඳට රැයට කාලා බුදියාන භාවනා නොකර ඉන්නවනේ මේ ප්‍රශ්න නැහැ. දැන් මෙතන තියෙන්නේ අපි භාවනා කරන්න ආපු නිසා අපි දැන් මේක යුද ප්‍රකාශ කරලා නැතිනේ. දැන් ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා. ඒකේ ওই කියන තරම් ගැටේ වදින තරම් ලේසි නැ ගැටේ ලියන එක. ඒක සඳහා අපිට ක්‍රියාමාර්ගයක් තියෙනවා. නමුත් සර්වඥාන්සේක විස්තර කරනවා මේක මේ මට්ටමේ මේ දෘෂ්ටි කියන ජංජාලේ දෘෂ්ටි කියන අවුල් ජාලේ එහෙම එකක් ඇත්තටම තියෙනවා කියලා සරුවචන්සේ පිළිගන්නවා දෘෂ්ටි උපදීමක් කියලා එකක් තියෙනවා දෘෂ්ටි පළපදියම් වීම කියලා එකක් තියෙනවා දෘෂ්ටි මල්ලතු විහිදිලා පිපිලා වැගිඩෙන වෙලාවක් තියෙනවා කියලාක දැනගන්න ඒ ඇහිීම පවා කෙනෙකුට වාසිදායකයි කිය. ඒක දැන ගැනීම පවා. ඒ නැත්නම් සූත්‍රමය වශයෙන් දැන ගැනීම පවා. එනතම් පොතේ දැනුම ලැබීම පාව. නැත්නම් බණක් ඇහිම පාව වාසිදායකයි. එහෙම දැනගත්තත් නැතත් හැම වෙලාවෙම වෙන්නේ මේ දෘෂ්ටිය පටලවෙන එක තමයි. දිගින් දිගට දිගින් දිගට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා. අභ්‍යන්තර වශයෙන්මත් ගැට වැටෙනවා. බාහිර වශයෙන්මත් ගැට වැටෙනවා. ඒ නිසා අපි මැරෙනකොට හුත්තටම ගැට තොගයක තද වෙලා තමයි මැරෙන්නේ. පටන් ගන්නකොට තිබුණට වැඩියි. ඒ නිසා එnde end end end අවුලෙන් අවුලට යන ගතියක් තියෙන මෙන්න මේකත් තියෙනවා කියලා දැනගන්න එක ලේසි. නමුත් ඒ දැන ගැනීම දුකක්. හරි වෙහෙසක්. මේ කවදාකවත් නැති මේ ප්‍රශ්නයකට ඔළුව දුන්නා වගේ. නමුත් ඒ වගේ මට දැන් අපි හිතනවා මගේ මොලේ පිළිකාවක් තියෙනවා කියලා. වෛද්‍ය විද්‍යාවෙන් හිටියට කියනවා තව මාස දෙකයි මෙයා ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේ මිනිස්සයා තාම පරීක්ෂණ කිලත් නැහැ, රෝග නිర్ణයක් කරලත් නැහැ. ඉන් ගියාට පස්සේ මේ දොස්තර මහත්තයා බල්ලා ඉතින් මූණ දිහා බලාගෙන තු වටපිට බල්ලා කියනවා. මෙහෙමයි ඇතුලේ වැවෙන අර්බුදයක් තියෙනවා. ඒක එච්චරම වාසිදායක එකක් නෙවෙයි. ඒක මැලිග්නන්. ඒක නිසා මේකට මේ ක්‍රමයට ගියොත් නම් බොහොම සුළු කාලයේ ආවුස තියෙන කියලා. ඉතින් හිතන්න වෛද්‍ය පරීක්ෂණයට නොගිහින් ඒක නොකිය නොකියෝපු නිරීක්ෂණය නොකරපු කෙනයි නිරීක්ෂණයේ වෙලා වෛද්‍ය නිర్ణයක් කරලා හරියට කියපු කෙනා අතර ගත්තොත් ඒ කියපු කෙනා විශාල දුකකටපත් වෙනවා පවුලේ සීළු දෙනාත් සමගම මගේ මොලේ වේගයෙන් වැඩෙන අර්බුදයක් තියෙනවා පිළිකාවක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙකේදී වර්ජ පරීක්ෂණ නොගෙහි නිర్ణයක් නොකර නොදැනී ඉන්න කෙනා සහ වෛද්‍යපරීක්ෂණ ගිහිල්ලා රෝග නිర్ణයක් කරලා රෝග නිర్ణයේදී පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ මේ දෙකෙන් සාමාන්‍ය ලෝකයේ තියෙන ප්‍රතිචාරය දිහා බැලුවොත් දැනගත්තේ දවස් තමයි අඬන්න පටන් ගන්න. රෝගෙ ලෙඩේ තිබුණාට පස්සේ නෑ ලෙඩේ ඊට කලින් කලින් පටන් ගන්න තියෙන දැනගත්ත දවසේ ඉතින් මැරෙන්න කෑ ගහනවා. දොස්තරටත් බයිනවා එහින ගහපම් මට විතරක් මොකටද මේක මේ මට මේ ලෙඩ ආවේ මම දන් දෙන්නේ නැද්ද මම දිල් රකින්නේ නැද්ද මම භාවනා කරන්නේ නැද්ද කියලා මේ සාරබලධාරි දෙයියන්නම් සාසම් පයින්. ආගමටත් පයින්. මේ දැනගත් එක. ඒ කියන්නේ මිනිස්සු ඔක්කොටම මේ ඥානය කියන එක හසුරුවා ගන්න තේරෙන්නේ නැහැ. මේක දන්නේ එක හොඳයි නොදන්නකට වැඩියි. නමුත් ඊයේ රෝග නිర్ణයට එන්න ඉස්සලා දැසි කිසි ප්‍රශ්නයක් තිබුණා නෑ. දැන් අද වෙනකොට පවුලේ ඔක්කොමත් එක්ක විශාල විශ්වෝපයකටපත් වෙනවා. මේ තිබුණ දේ තමයි දැනගත්තයි කියන්නේ. ආන් මේ වගේ ගතියක් තියෙනවා අපේ අපේ මොලේ අපේ ඥානයේ සත්‍ය දැනගන්න කැමති නැහැ. ඒ වෙනුවට සත්‍ය පැත්තකට දාලා මඟහරවලා මොනවා හරි දෙයක මත් වෙලා ගත කරන එක තමයි මදේතා ප්‍රමාදේ කියලා කියන්නේ. ඉතින් මේක දැනගත්තොත් විතරයි සුව කිරීමට යම් ප්‍රස්තාවක් තියෙනවා නම් කරගන්න පුළුවන්. එහෙනම් තමයි මැරෙන්න ඉස්සලා කරන්න තියෙන මගුල් ටික කරගන්න පුළුවන් වෙන්නේ එදාට. ඒ නිසා කවදා හරි කාට හරි දැනගත්තොත් මගේ මොළේ මේ වගේ පිළිකාවක් තියෙන එදා ඉඳලා ව්‍යායාම මොනවද කියලා අහනවා හොඳ ආහාර මොනවද කියලා අහනවා ළඟ තියෙන භාවනා මධ්‍යස්ථාන මොනවද කියලා අහනවා ඉක්මනට නිවන් දකින්න කම එතෙන්ට එනකම් පිස්සු කෙලින. එතෙන්ට එනකම් පිස්සු කෙල කෙල ඉඳලා එදායින් පස්සේ තමයි ඔන්න පටන් අරගන්නේ මේ ආගමක් ධර්මයක් කියන එකක් තියෙනවද කැම බීම සීමාවක් තියෙනවද ව්‍යායාම තියෙනවද කියන නිසා ඔක්කොටම දෙන්න පුළුවන් නම් මොලේ පිළිකාවක් මේට වැඩි බුද්ධ ආගම දියුණු වෙනවා සුනාමි වගේ. සුනාමි ආවට පස්සේ පුදුමාකාර බුද්ධ ධර්මයෙන් පිපිටීමක් ආවේ. කොහොමද නිසරණ වෙන්නේ එදා ඉඳලා හවුස්ෆුල්. අද තාම වෙනකන් ඉඩ ඇරුන්නේ නැහැ. ඒකට ඉච්චර ඉඩ තිබුණේ නැහැ. තිබුණ ඉඩ ඔක්කොම කාමරේ ඉවරයි. සුනාමියක් එනකම්. නමුත් ඒක ස්වභාවික වශයෙන් බලනකොට ව්‍යසනයක් තමයි. එදාට තමයි අපිට සංවේගය පහළ වෙන්නේ. ඒකට කියනවා අපි සංවේගය කියලා කියනවා. සංවේගය තමයි ශ්‍රද්ධාව ඇති වෙන්න මූලික හේතුව. දුක්ඛ උපනිසා සද්දා. එහෙම දුකක් ආවේ නැත්නම් අපි පෙන්කෙල කියලා ඉන්නවා. ඒ නිසා මේ ශ්‍රද්ධාවක් කියන නැත්නම් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ මේ දුක පැමිණීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන ප්‍රශ්නෙත් මේ මේ කොතනදීද මේ දෘෂ්ටිය ගෙවෙන්න පටන් ගන්නෙ කොතනදීද ගෙවෙලා ඉවර වෙන්නේ කියන වගේම සංකර සංකීර්ණ ප්‍රශ්නයක්. අපි ඔක්කොටම සැප දෙන්න හදන්නේ මෙවැනි මෙවැනි දුකක් නොපැමිණීමේ හේතු. ඉතින් මනසට කාදාක සද්ධාව කටගන්නේ. ඒකට දෙන්න තියෙන හොඳම නිදර්ශනය තමයි මේ නවීන තාක්ෂණය ඒක මනුස්සයාට සැපදීම සඳහා කොච්චරක් අවුරුදු 200ක විශිෂ්ට සේවාවක් කරලා තියෙනවද කියනවනම් ඒ අවුරුදු 200 පුරාවට මිනිස්යාගේ තියෙන බයලජ්ජාව 100%ක්ම නැති කෙරුවා. විද්‍යාව කවදාකවත් හැදෙන්න බෑ බයලජ්ජා කියන පරිසරේ. ඒ නිසා විද්‍යා අධ්‍යාපන දෙනකොටම බයලජ්ජා දෙක නැති කරන තැනට යන්නේ. ඒ නිසා මේ මිනිස්යා සැප හොයන්න යනකොට පවට බය සහ පවට ලැජ්ජාවත් එක යන්න බෑ. ඒ නිසා විද්‍යාව මේ අවුරුදු 200 ඇතුළත මානවයට කරපු විනාශේ එහෙම නැත්නම් මේ මානවයේ තියෙන මෙලෙක් ගතියට මෛත්‍රියට කරුණාට කරපු විනාශේ මැනලා ඉවර කරගන්න බෑ මොකද තද ඇබ්බැහියක ඉන්නේ දැන් ඒක දැනගත්තත් නතර කරන්න බෑ මේ වාගෙම තමයි අපි අපි තව කෙනෙකුට සැපක් දෙනවා කියලා තව කෙනෙකුට අනුකම්පාවෙන් කටයුතු කරනවා කියලා උට ඇති හැටිය කියලා දෙන එකද හොඳ එහෙම නැත්නම් මිනිහා මනාප වස්තු ටිකක් දීලා අර ඇති හැටියෙන් අයින් කරලා ආගම ධර්මයෙන් අයින් කරලා මේ සුන්දර සිහිනකට ඇතුල් කරන එකද කියන දේ අද අපේ પરම්පරාවේ ඉන්න දෙමාපියන්ට තියෙන බරපතල ප්‍රශ්නයක් කිසියම් කෙනෙකුට ඒක කිව්වට ඒ දාර්ශනික පැත්තකින් හෝ ආගමික පැත්තකින් කිව්වට තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා අපි යන්නෙම අර ප්‍රශ්න මගහරවල වටෙන් දාලා යන්න හදනවා. මොකද සත්‍ය පැංගිරි. සත්‍ය ටිකක් තිත්තයි. ප්‍රත්‍ය සත්‍ය ටිකක් මේ අමිහිරි රසයක් තියෙයි. ඉතින් ඒක ඒ වගේ දෙයකදී තමයි මේ චුන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේගේ ප්‍රශ්නයක් අහලා මේ අමිහිරේ වුණත් මේක ඉස්මතු කරගන්න හදන්නේ බුදුරජාණන්සේගේ අර්ථකතනය කොහොමද කියලා තේරුම් අරගන්න. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ දුට්ටි උපදින ගතියකුත් මම දානවා මුල් බහ ගන්න ගතියකුත් මම දානවා ඉතිරි පැත්තට වැඩ කටුකුත් මම දානවා. අන්නේ ඉතිරි පැත්තට වැඩන වෙලාවට මේක මම මේ ඉතිරි පැත්තට වැඩිම සමේ උපදුනේ මම නිසා නෙවෙයි. ඒක මගේත් නෙවෙයි. ඒක මගේ ආත්මයත් නෙවෙයි. මේක මුල් බැහැ ගන්න වෙලාවෙත් මේක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි. ඒ දෘෂ්ටියෙන් අපි දොඩමළු වෙච්ච වෙලාවක අපි දෘෂ්ටියෙන් ඉහවහ ගිය වෙලාවකත් මේක මමත් නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා එන්නකොටම ඒක දැකගත්තොත් නම් අන්න බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. එතකොට නම් දෘෂ්ටිය අයින් කිරීම සඳහා වැඩට බහපු කෙනෙක් කියලා කියන්න බුලා. ඒත් අර මේ <clears throat> කැපියෑමේ වැඩපිළිවෙල තාම සාර්ථකමදි. ඉතින් දැන් මෙතන ඉඳලා ඒ බුදුහාමුදුරන්ගේ දැන් උපක්‍රමයක් තියෙන්න බෑ. ප්‍රතිපදාවක් එහෙම නැත්නම් මේ කරන ක්‍රමයක් විස්තර කරන්නේ බුදුරජාණන්සේ මේ විදියට අහන එක ලොකු දෙයක්. මේ මම දැනගත්තත් නොදැනගත්තත් ඔළුවේ පිළිකා වැවෙනවා. තිලි තියෙනවා වැවෙනවා. ඉතින් තියෙන කෙනෙකුට නම් දැනගන්න එක හොඳයි කියන වගේ එකක් මේකේ කියන්නේ. ඒ නිසා මේ දෘෂ්ටි කියන එක ඒක නොදැන හිටියොත් මේ නීවරණ තියෙන තාක්කල් ඒවට ආහාර ලැබෙනවට පොහොර ලැබෙනවා. ඉතින් දිගටම ඒක වැඩෙනවා. ඒක අපිට තේරෙනවා යම් වෙලාවක සීලයක පිළිහිටලා ඒ කියන්නේ කයෙන් කරන සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය ආදී දුස්චරිත අපි සීලයක නාමයෙන් අදිෂ්ඨානයෙන් නතර කරලා වචනයෙන් කියන බොරු කියලා මිහිස් වචන පරස වචන ශික්ෂාවක නාමයෙන් නතර කරලා අපි මේ වගේ තැනකට ඇවිල්ලා අපි හිතුවොත් අපිට තේරුණොත් මේ විතික්‍රමණය වෙන එහෙම නැත්නම් උල්ලංඝනය වෙන මට්ටමේ කෙලෙස් අපි ළඟ දන්නේ අපි පුළුවන් නැහැ පුළුවන් තරම් අයින් කරන සමූහයක් වශයෙන් සා පෞද්ගලිකව ඊට පස්සේ මේක රකින්න අමාරුයි රැකෙන්නේ නැහැ මේ කය වචන දෙකේ හික්මීම ස්ථාවර වෙන්නේ නැහැ හිත හදනකම් ඒක නිකන් මේ මේ තුවාලයක් එහෙම නැත්නම් අපි ගොත් gediyak නපුරු තැනක ආවොත් <clears throat> ඒක ඇන කරන්න පුළුවන්. ඇන කෙරුවොත් ඒක යට යනවා. හැබැයි තපස් වෙන දාසික මතුවෙනවා. ගෙඩි ගෙඩි වල තියෙනවා ගෙඩි ඇන කරනවා කියන එකක් ඇඹුල් බේත් තිබ්බට පස්සේ ඇඹුල් බේත් තිබ්බම පැහැවෙනවා ඇඹුල් බේත් යන්නේ නැතුව නරක තැනක නම් ගෙඩි එන්නේ ගෙඩියට යට කරන්න පුළුවන් හැබැයි දාන්නව ඇතුලේ පිට දාන්න මොනවාර තියෙනවා කියලා ඊට පස්සේ එන තැනකින් බලලා පිට දාගන්න අර නපුරු තැනකින් ආවොත් ගෙඩි ඇන කිරීමේ ක්‍රමයක් තියෙනවා ඉතින් අපි දැන් කරන්නේ ඒ වගේ අර සීලෙන් කරන්නේ එළියට එන්න දෙන්නේ නැහැ තරව ටික තියෙනවා, පුරුව තියෙනවා. සමාධියට ගියාට පස්සේ තියෙනවා මේක යට කරාට බෙතෙනින් කොයි වෙලාවක හරි එනවා. ඒක නිසා අපි සමාධි භාවනාව කරන සමාධි ශික්ෂාවට ගියයි කියලා කියන්නේ ඔය වීතික්කම කෙලස් වීතික්කම භූමිය ඉක්මවලා දැන් වීතික්කම භූමිය සීලකින් හික්මීමකින් පොඩ්ඩක් තලාව බලා ඊගාවට පරිඋත්ථාන භූමියේ කෙලස් තේරුම් ගන්න උත්සාහ කරනවා ඒක හොඳටම දන්නේ පරිඋත්ථාන භූමිය කියන එක දන්නේවත් භාවනා කරන කෙනෙක් මිසක් වෙන කාටවත් මොන විදිහකට දැනගන්න බෑ. පරිඋත්ථාන භූමියේ කෙලස් වැඩ කරන හැටි භාවනා නොකරන එහෙම නැත්නම් මානසිකාට හිත නොයොදන එදින්දා ජීවිතය ගත කරන අමුදරුවන් රකින්න විවිධ ප්‍රශ්න වල ඉදලා ඉන්න කෙනාට ඒකේ තියෙන ප්‍රශ්නකුත් නැහැ, දන්නෙත් නැහැ. එයා කරන්නේ නීවරණ වැඩෙන්න අවශ්‍ය කරන දේවල් භාවන එක තමයි. කවදා හෝ නිවරණ වල නපුර තේරෙන්නේ ඒ නිවරණ අයින් කරන්න ගිය දවසේ. එතකන් මේ ලෝකෙම හැදලා තියෙන නිවරණ වඩන්න තමයි. මේ ඔක්කොම වටපිටාව ලෝකෙම හැදලා තියෙන නිවරණ වඩන්න. කවදා හෝ ඒක දුරුවන් කරන අදහසෙන් හික්මවන අදහසෙන් එහෙම නැත්නම් මේ යටපත් කරන අදහසෙන් ගඩන්න කී දවසේ තේරෙනවා gedara dore කරපු හැම දෙයකම එහෙම නැත්නම් මේ කාම ගුණයන් વિશે අපි කරන හැම දෙයකම සංඥාවක් හිතේ තියෙනවා. ඒ කාම ගුණයන් පිළිබඳ සංඥාවල තමයි නීවරණ කියලා කියන්නේ. අපි යම් ආකාරයක ජීවිතයක්ද ගත කරන්නේ යම් ආකාරයක කාම සේවනයක්ද කරන්නේ. ඒ සෑම කාම සේවනයකම සංඥාවට කාම සංඥා කියලා මේවට කියනවා. කාම සංඥා තමයි පරිඋත්ථාන කෙලස් බාටපත් වෙන්නේ. නීවරණ බාටපත් ඒ නිසා තමන් ගත කරන ජීවිතය හැටියට කොට්ටේ උඩට ආවට පස්සේ ඒ භාගයට නැත කරපු වැඩ ආශාවෙන් කරපු වැඩ ලැජ්ජාවටපත් වෙච්ච වැඩ ඔක්කොම කාම සංඥා එන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා මේක gedare ඉන්නකොට සාම සංඥානේ කෙලින්ම කාම ගුණයන්ගේ ඉදි ගත කරේ. ඒක වැඩි කරන්න දවසේ පැය 23ක්ම වගේ ගත කරනවා. නැත්තම් තද බල නිින්ද නැති හැම වෙලාවෙම ඒක වවනවා. දැන් ඒක නැති වුණාට ඒකේ හෙව නැල්ල ඒකේ සංඥාව ආවට පස්සේ වෙන එක චිත්තක්ෂණයකටවත් Tamanට ඕන දේ හිත තියාගෙන දෙන්නේ නැහැ. මහමෝද අයින්ට ගියාම රැළ ගහනවා වගේ. රැළ නැති වෙලාවක් නැහැ. දිගටම ගහනවා. ඒතර හොන්දට හොයලා බැලුවොත් මේ ටික තමයි ගෙවල් දොරවල් වලට වඩපු දෙය. ඒකේ හේව නැල්ල තමයි දැන් වදින්නේ. ඒකේ සංඥාව තමයි වඩින්නේ. ඉතින් එතකොට මේ යෝගාවචරයට අලිමතියට හරක් කියලා. දැන් මේක නතර කරන එක දැන් මේ එන කාම සංඥාවන්ගේ බැටදීව නතර කරන එක එකක්. ඒතර මේකට හේතුව මොකද්ද? මේක එන්න හේතුනේ මම විසින් ආයාසයෙන්ම රැස් කරන ලද දෙයක් තමයි මේ එන්නේ. මෙතෙක් කල් ගෙදර ඉඳදී මේ මේව තමයි අපි වඩන්නේ. මේව තමයි දක්ෂතා දිනු කරන්නේ අපි. ඒ කාමයන් සන්තකයට ගන්න. ඒව තමයි මේ එන්නේ. එතකොට මේ මනුස්සයාට වෙන ඒ මානසිකත්වය බැලුවොත් මේ එන එක එකක් එයා උත්සාහ කරනවා මේ කාම ගුණ නෑ කාම සංඥා කියලා දැන් මේ වෙලාවේදී අපි කියන්නේ මේකේ කාම සංඥා මම නෙවෙයි. ඒක මේ දෙයයන් ආංශේ මාපු එකක් දන්නෙත් නෑ. එහෙම නැත්නම් මේ අල්ලපු ගෙදර මිනිස්සු අපිට දාපු එකක්ද කියන දන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේ අහුවෙන් වැස්සෙන් හොලඟෙන් එන එකක් දන්නෙත් නැහැ කියලා අපි අර කාම සංඥාවල් මේ මම කරපු දෙයකම නැත්නම් මම කඳු අලල්ලකට ගිහිලා කෑ ගැහුවොත් මට නැවත දෝංකාරය එනකොට අපිට හිතෙන්නේ ආය දෙවෙනි සැරේට කෑ ගහන්නේ කඳු අලල්ල කියලා හිතලා වගේ. නැත්නම් මේ පාත්‍ර ටික සැරයක් ගහපුවාම ඒක නින්නාද නගිනවනේ. අපි හිතනවා මේ නින්නාදේ පාත්‍රය කියලා. මම ගහපේක විතරයි මං හරි අහිංසකයි. ඊට පස්සේ නින්නාද වෙන එක ඒක පාත්‍රයේ ගුණයක් කියලා හිතනවා. ඒ කාම ගුණයන් ගැනත් අපි හිතන්නේ මේකමයි. මේ මම තට්ටු කරපු නිසායි මේ එක සැරෙන් අතර වෙන්නේ. ඒක කිංකිණි නාද නගනවා. නින්නාදනා කරනවා. කාමය කියන්නේ එහෙම එකක්. දැන් මේ නැත් දෙක වහගත්තට පස්සේ එන්නේ ඒකේ නින්නාදයක්. ඒ නිසා මේ මමම කරන ලද්දක්. දෙවන්නේක් නැහැ. ඒතර බුදුරජාණන්සේ අහනවා මේ තරම් දුක් දෙන මේ තරම් නින්නාද දෙන මේ තරම් කිංකිණාද නගන දේ දාන්නවනම් යම් කෙනෙක් කරයිද එහෙම නැත්නම් ඇත්තටම මේක වෙන කවුරු හරි කරන දෙයක්ද කියලා. මමම ගත්ත එකක්ද මම මේ බෙදාගත්ත දෙයක් වගේ එකක්ද එහෙම නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක්ද කියන එක මනුස්සයා විශාල පටලැවිල්ලකට යනවා. ඒ පටලැවිල්ලට යන්නේ භාවනා කරන කෙනා විතරයි. ඒ කිනසක් කෙනා භාවනා කරන කෙනා දෙලොක් අතර හිර වෙනවයි කියන. මේ බොහොම අමාරුවෙන් සීලක පිළිහිටලා බොහොම අමාරුවෙන් සීලෙන් යහට යන්න හදනවා සමාධියටත් යන්න හදනවා. එහෙම නැත්නම් සමාධි තමත භාවනාත් කරනවා. සමථ භාවනා ගියාට පස්සේ බලාපොරොත්තු වෙන්න නම් කහා පාට පෙනේ, නිල් පාට පෙනේ, ආලෝක පෙනේ, ධාන පෙනේ කියලා කිව්වට ගියාට පස්සේ යක්ෂයෝද, ප්‍රේතයෝද, මිනිඔලුකටද, කෑලි බෑලිද ඔන්න තෝගයක් එන්න පටන් ගන්නවා. මේක මම විශ්ින් කරන ලද්දක්ද පිට කෙනෙක් කරන ලද්දක්ද කියලා හොයන්න පටන් අරගත්තොත් දිගටම කෙලවරක් නැතුව පශ්චාත්තාප වෙනවා. නමුත් මේ මතුවෙන දේ මේ gedara dore ගත කරන කාමයාගේ හේව නැල්ලය කාම සංඥාවය ඒකේ පිළිඹිබුවයි කියලා තේරුම් අරගත්තොත් එයාට තේරෙන පටන් අර ගන්නවා. දැන් මේක මොන දහංගටයක් දාලා අපි නතර කරලයි කියලා කියමු. නමුත් ඊගා චිත්තක්ෂණේ එනවා. මොකද මේකේ බීජ තැම්පත් වෙලා තියෙනවා අපි ළඟ. ඒ නිසා භාවනාවද අපි ඉස්සල්ලාම කරන්නේ අර යන දෝරේ ගලන එකේ ඊගාව චිත්තක්ෂණේ කොහොම හරි අලුතෙන් කර්ම රැස් නොකර ගන්නට. අලුතෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච ඇති නොකරගන්න මේ චිත්තක්ෂණේ ආරස්සා කරන එකට වීර්යයෙන් කරන එකට අපි කියනවා මේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්හාති පදහති ඊගාටෙන චිත්තක්ෂණේ 100 100ක්ම කෙලස් නැහැ ඕනම කෙනෙකුට හම්බෙන ඊගා චිත්තක්ෂණේ කෙලෙස් නැහැ. ඒක ඒක න්‍යාය ධර්මය ඒක චිත්ත නියාමයක්. ඒ කෙලෙස් නැති ඒ චිත්තක්ෂණය අලුතෙන් ආගන්තුක කෙලෙස් වලින් නෝපන් අකුසල් වලින් නොඉපදෙවීම පිණිස මං කැමැත්තක් ඇති කර ගන්න ඕනේ. ඒක නිකන් වෙන එකක් නෙවෙයි. ඒක නැත්තම් චිත්ත නියාමයට දුවන්නේ. න්‍යාය ධර්ම වලට දුවන මම කැමැත්තක් ඇති කර ගන්න ඕනේ. ඊගාවට එන චිත්ත චිත්තක්ෂණය එන ඊගාට එන සංසිද්ධිය කෙලෙසක් ඇති වෙනවා ඡන්දයක් ඇති වෙනවා. නමුත් නකෝපණී තම්බික වේ ඉච්ඡේව තබ්බන් කියලා කියන ඡන්දයක් ඇති කළ පමණින් එහෙම පිරිසුදු වෙන්නේ නැහැ ඒක. අපිට මේ මට ළමෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ළමෙක් හම්බෙන්නේ නැහැ. ඒක සඳහා අකල යුතු කාරණා වගේක් තියෙනවා. ඒ පින ආවට පස්සේ තමයි හේතු කරන සම්බාධන වුණාට පස්සේ තමයි අවශ්‍ය දේ ලැබෙන්නේ. ඒ නිසා ඡන්දේ දැනපු ජනනය කරගත්ත පමණින් මදි. ඡන්දය වෑයමක් කරන්න ඕන. ඒ වෑයම කරනකොට අපි දැනගෙන තියෙන්න ඕනේ මේ කලින් කරන කාමයාගේ හේවණල තමයි මේ එන්නේ. අන්නේ කාමයාගේ හේවණල එන එකට වෛර නොකර ඉන්න පුළුවන් නම්, පශ්චාත්තාප නොවී ඉන්න පුළුවන් නම් ඒක තමයි අපිට බැරි. අපි හිතනවා නෑ මං gedara dorata ලාභ නිසා, සිල් ගත්ත නිසා, සුදු ඇද ගත්ත නිසා මගේ හිතට මේවා නොවෙන්න කියලා. එහෙම ඡන්දයක් ඇති කරගත්තත් පණිය වෙන්නේ නැහැ. ඒව නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ වෑයමක් කරන්න ඕනේ. නැත්නම් ශික්ෂණයක් කරන්න ඕනේ. ඡන්දඥානිති වායති. ඊට පස්සේ විරි ආරම්භ කරන්න ඕනේ. මම මෙතෙක් කල් කිරුවේ කාමේ වඩණ්ඩයි. දැන් මට තේරෙනවා ඒ වඩන වෙලාවේදී අපි අසන්තෘප්තව කාමයේ වැඩුවා. තව තව ඉල්ලීලා දැන් තේරෙනවා නැතර කරන්න ගිය දවසේ ඒකේ දෝර දෝංකාරේ ඒක කිංකිණි නාදේ දිගින් දිගට එනවා. නමුත් මම ඉස්සරහට ඒ නිසා ඒ ඊගාවෙන චිත්තක්ෂණේ කෙලස ගන්න නැති වෙන්න වෑයමක් කරන්න ඕන. චන්දං ජනිත වායමති විරියං ආරබති. ඊට පස්සේ හිත දැඩි කරගන්න ඕනේ. මුළු ලෝකෙම කාමේ වවනවා. මමත් මේ චිත්තක්ෂණෙ පිට හැම චිත්තක්ෂණෙම කාමේ වඩනවා. නමුත් මම මේ වෙලාවේ උත්සාහයක් ගන්නවා. හිත දැඩි කරගන්නවා. මට පුළුවන් මේ ජීවිතයේ මේ කුණු සංසාර ජීවත් වෙද්දීම එක චිත්තක්ෂණයක් පුත්‍ති විඳින්න නිකලස් නිර්මල එහෙම නැත්නම් නිර් මේ කෙලස් වලින් කෙලසිච්ච නැති ඉතින් සාමාන්‍ය අර කාම ලෝකේ ගත කෙනෙකුට එහෙම අභියෝගයක් ජීවිතේ නෑ යෝගාවචරයට තියෙනවා යෝගාවචරයට හිතෙන්නේ මට කවදාකවත් බැරි මේ ජීවිතය පුරා නැත්නම් මේ ගත කරන කාලය පුරා මේ එක චිත්තක්ෂණයක්වත් කෙලස් වලින් තොර නැත්නම් අලුතෙන් කෙලස් නොඋපදින චිත්තක්ෂණයක් ලබන්න කියන පශ්චාත්තාපය තමයි ගත කරන්නේ. නමුත් කරගෙන කරගෙන ගිහිල්ලා කවදාරි හිතනද මේ කෙලස් බරිතව ගත කරපු ජීවිතයේ දවසක චන්දං ජනේති වායමත විරියං ආරවේ චිත්තප්පක් ගන්නාති පදහති කියනකොට Tamanට එක චිත්තක්ෂණයකට යන්න පුළුවන් උනායි කියලා ඇති හැටිය තේරෙනවා කෙලෙසකින් කෙලසිලා නැති එතකොටත් පේන්න තියෙන නිකන් හරියට දෘෂ්ටිය කඩාගත්තා වගේ නැත්නම් දෘෂ්ටිය අඩු කෙරුවා වගේ නැත්නම් දෘෂ්ටිය සල්ලේකයටපත් උනායි කියලා. ඒතර බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. මේ විදිහට වෑයම් කරන පුද්ගලයෙකුට වර එක නැත්නම් මේ කරන අතර වාරේ විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේයි ධම්මේමි සවිතක්කං සවිචාරං විවේකනම් විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා කාමයන්ගෙන් වෙන් වෙච්ච හොඳ ලොකු ප්‍රයත්නයක් කළා පොඩි ප්‍රයත්නයක් නෙවෙයි චන්දං ජනිතේ වායමති විරියං ආරබති චිත්තම් පක් ගන්නාති පදාති කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් නොයකදීම පිණිස ප්‍රයත්නයක් කරලා විවිච්චේව කාමේ විවිච්චේව අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරය මෙනෙහි කරමින් මෙනෙහි කරමින් එනේ එනේ එනේ නටවන මෙනෙහි කරමින් එක වෙලාවක තේන මගේ හිත කෙලින්ම මූල කර්මස්ථානයේ විතරයි තියෙන්නේ নানা ප්‍රකාර ආගන්තුක අරමුණු නැහැ මූල කර්මස්ථානයේම තියෙනවා ව්‍යායාමක මෙනෙහි කිරීමක ප්‍රතිඵලයක් වශයෙන් අරමුණට හිත නැංවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඊට පස්සේ ਵਿචාරයෙන් කියනවා දැන් මගේ හිතේ තියෙන සද්දක නෙවෙයි. දැන් මගේ හිතේ තියෙන වේදනාවක නෙවෙයි. දැන් මගේ හිතේ තියෙන හිතවිල්ලක නෙවෙයි අරමුණේමයි කිය. විතක්කයෙන් අරමුණට නැංගුවාට ඒක ප්‍රත්‍යක්ෂණය කෙරුවේ නැත්තම්. ඒක උරගාලා බැලුවේ නැත්තම්. ඒක Taman අස්පනා අපිට දැක්කේ නැත්තම් මේක හිතවිල්ලක්ද දන්නේ නැහැ. මේ මේ අරමුණට හිත නැංගයි කියලා කියන එක නැත්නම් මේ කෙලෙස් නැති චිත්තක්ෂණයක් ආවයි කියන එක විතර්කණය කෙරුවට මදි ඒක විචාර බුද්ධියට ලක් වෙන්න ඕන. ඒක හරියට මේ තමන්ම කරපු වැඩේ විවේචනාත්මකව බලනා වගේ වැඩක්. මේක තමයි යෝගාවචර හුඟක් අඩු. අපිට ඕන තැනට අපි ගියා. කොහොමද දන්නේ? මේක මනෝ විකාරයක් නෙවෙයි කියලා. කොහොමද දන්නේ මේක හිතලුවක් විතරක් නෙවෙයි කියලා? කොහොමද දන්නේ මේක ප්‍රත්‍යක්ෂ කලහක්ක් කියලා? ආන්නේ ඒ ටික ගැන අහන්න ගියාම යෝගාවචරයට හිත නරක් වෙනවා. කොහොමද දන්නේ ආනාපාන හිත තියෙනවා කියලා? කොහොමද දන්නේ මං ඇවිදිනකොට මේ වම් කකුලේ හිත තියෙනවායි කියලා? කොහොමද දන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවායි කියලා? ඉතින් ඒ ඒක සහතික කරන්න, ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න, ඒක හේතු ගන්නට තියෙන්නේ සාපේක්ෂතාවාදී විතරයි. ආස්වාසේ ඉන්නකොට යාට කියන්න පුළුවන් ඒක ප්‍රස්වාසයේ නෙවෙන බව නම් මන් දාන්න. තබ්දයක් නොවන බව දාන්න. වේදනාවක් නොවන බව දාන්න. හිතවිල්ලක් නොවන බව දාන්න. ඒ නිසා මට හිතෙනවා. ආස්වාසේ වෙන්නේ නැති කියලා. ඉඳගෙන ඉන්නකොට මන් දන්නවා හිතගෙන නෙවෙයි කියලා. මන් දන්නවා ඇවිදින්නෙ නෙවෙයි කියලා. මම දන්නවා නිදාගන්න නෙවෙයි කියන්නේ. මට ඒ නිසා මේ පස පහටිය පොළවේ වැදිලා තියෙන එක මට හිතෙනවා මේක හිතවිල්ලක් වෙන්න බෑ කියලා. සක්මන් කරනකොට වම් කකුල තියෙන එක දකුණ නෙවෙයි මම මන් දානවා. මම ඇවිදිමින් ඉන්න බව දානවා. මම ඉඳගෙන නෙවෙන බව දාන. නිදාගන්න නෙවෙන බව දාන. මොකද ඉඳගෙන ඉන්නකොට පහදින්නේ වෙන තැනක. අන්නේ ටික සහතික කරලා කියව ගන්නේ ඒක තමයි කමඨාන් සුද්ධ කරන එක. කවදාවත් කවුරුවක්වත් කියන්නේ නැහැ. ඔක්කොම හිතනවා ඒකෙදි ආයික තේරෙනවනේ ඔකයි කියන්න දෙයක් නැහැ කියලා. උතන තමයි භාවනාදී අපි කමඨාන සුද්ධ වෙනවයි කියලා එකක් තියෙන්නේ. එහෙනම් තබන තමන පියවර සහතික වෙනවයි කියන එකක් තියෙන්නේ. ප්‍රත්‍යක්ෂණය වෙනවයි කියන එකක් තියෙන්නේ. අස්පනා අපිට දකින්නයි කියන එකක් තියෙන්නේ. ඉන්නේ ඒක කරමින් නෙවෙයි අපි අවිල්ලා තියෙන්නේ මේ දෙක කරන්නේ. වෙන විදිහකට කියනවා නම් අපි ආපු ගමනේ බුක් කීපින් නැහැ. පොත් බැීමක් වෙලා නැහැ. අපි ලොකු පාටි දාලා තියෙනවා ලොකු පරාජය වෙලා තියෙනවා ලොකු ජාගන මේ ඔක්කොම හීනයක්ද කියන දන්නෙත් නැහැ. ඔක්කොම අපි හිතලුවක්ද කියන දන්නෙත් නැහැ. ඒක නිසා මේක මැනගන්න විදියකුත් නැහැ. අපි හිතුවොත් එහෙම අපේ අගයක් තියෙනවා එහෙම ආඩම්බරයක් තියෙනවා මේ සීතල කියන එක හොඳයි උෂ්ණ කියන එක හොඳ නැහැ කියලා. ඉතින් එහෙම කෙනෙකුට සීතල පළාතට ගියාම ඒ ළඟා වීමක්. නැත්නම් අපි ළඟම ඉන්න පුළුවන් කෙනෙකුට උෂ්ණ කියන එක හොඳයි සීතල කියන එක හොඳ නැහැ කියලා. එතකොට එයා හිතෙන්ද ගියා නම් එයාට ඒක පරාජයක්. ඉතින් මම මගේ පොතේ ලියනවා දිනපොතේ මට ජයග්‍රහණයක් ලැබුණයි කියලා. නමුත් ඒ පදනම් වෙලා තියෙන්නේ සීතල හොඳයි කියන දෘෂ්ටියක ඉඳලා අපි ඉතල ඉඳලා තියෙන්නේ. තව කෙනෙක් ඉන්න පුළුවන් මේ ලෝකෙම මගේම නියුන් සහෝදරේ උෂ්ණ හොඳයි කියලා යාලි දිනපොත ලියනකොට ලියන්නේ අද අද මට සීතල තැනකට යන්න ඕනේ පරාජයයි කියලා. ඒ නිසා මේ මෙතෙක් කල මේ ජය පරාජයට තියපු නංවනන් දිහා බලනකොට ඔක්කොම අපේ අපේ අගයන් ආඩම්බරයෙන් අපේ අපේ රුචි අරුචිකම් අපේ අපේ දෘෂ්ටි මත පිහිටලා තියෙනවා. ඉතින් මේක මේක මොන උපමානයට සාපේක්ෂව මොන කාරණාට සාපේක්ෂව මේක හරි වැරදි බලනවාද කියන එක අපේ අම්මලා තාත්තලා කවදාකවත් අපිට දෙන්නේ නැහැ. දෙන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. අපි පන්ති වාර ගුරුවරයා දන්නෙත් නැහැ. ආණ්ඩුවට කියලා දෙන්න තේරෙන්නෙත් නැහැ. মালටිනේෂනල් කම්පැනිස් තේරුම් කරලා දෙන්නේ. ඒගොල්ලෝ තේරුම් කරලා දෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක වැඩි කරන එක විතරයි. ආණ්ඩුව කියලා දෙන්නේ ඒගොල්ලන්ට ඡන්ද ලැබෙන ක්‍රමය විතරයි. දෙමාපිය අපිට කියලා දුන්නේ තණ්හා මාන දිට්ඨි වැඩන හැටි විතරයි. පන්ති බාර ගුරුවරුත් අපිට දුන්නේ මාන්නේ විතරයි. දැන් අපි අහිංසකව බැලුවොත් අපි අසර මේ නිහතමානීව බැලුවොත් මේ අපි දිනපොත ලියලා තියෙන එකේ මොන මොන දේ මූලාශ්‍ර කරගෙන මුල උපමානයක් අරගෙන දැනගෙන බැලුවොත් එහෙම එව්වත් වරින් වර වෙනස් වෙලා. අපිට එච්චර නිත්‍ය චරිතයක් නැහැ චපල චරිතයක් තියෙන. ඉතින් යම් වෙලාවක දැම්මට ඕන තැනට ගියා. මම මූල කර්මත්තාන්ට ගියා. ගිය බව ප්‍රත්‍යක්ෂණය කිරීම තමයි උරගා බැලීම අතගා බැලීම තමයි ਵਿਚාරය කියලා කියන්නේ. ඉතින් මේ ਵਿਚාරයේම විහිදී යන තැන් තියෙනවා. ධම්ම විචේ සම්පොජ්ජංගේ කියනවා මේකට විමර්ශන නුවණ කියලා කියනවා මේකට ප්‍රඥාචෛතසිකය කියලා කියනවා මේකට. ඒකෙන් කරන්නේ තමයි ලබාගත් දැනුම පරීක්ෂා කිරීම. internal quality control department එක. තමන්ගේම නිෂ්පාදනය බාහිරයට දාන්න ඉස්සරලා ඇතුළෙන්ම බලන්න ඕනේ අපේ කම්පැනියේ தത്വයට ගැළපෙන ප්‍රමිතිය තියනවාද කියලා. ඒක එළියට දාපු ගමන් external quality control එකෙම check වෙනවා. check වුණොත් දඩ ගෙවන්න ඕනේ. internal quality control එකේ check කරන එක කම්පැනියේ කීර්ති නාමයේ තියෙන ගෞරවයක්. ඉතින් අපි වැඩ කරගෙන ඉන්නකොට අපේම external quality control ඇවිල්ලා check කරනකොට අපි කරදරයකට බාර ගත්තොත් ඉතින් කම්පැනි දිනු කරන්න බෑ අපේ නිෂ්පාදනය ජාත්‍යන්තර මට්ටමට හෝ ජාතික මට්ටමට ගන්න බෑ. ඉතින් අපි ළඟ තියෙනවා මේ සත්‍යය පිළිබඳව ඇති හැටිය දැකීම මේ විචාර බුද්ධියට මොකද්ද පැංගිරි විසින ගතියක් තියෙනවා. මොකද්ද තිත්ත ගතියක් තියෙනවා. එනිසා අපි කැමති නෑ මගේ පෞරුෂත්වයට ඇඟිලි ගහන්න දෙන්න එපා. මගේ රුචි අරුචියට රුචි අරුචිකම් වලට ඇඟිලි ගහන්න යන්න එපා. මගේ මනාපයට ඇඟිලි ගහන්න යන්න එපා. ඉතින් අපි සින්දුවට කියනවා ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. උඹ මේ වැඩක් බලාගනි. මගේ හීනේ දකින්න දීපන් මට. උඹට මොකද්ද ඇති වැඩි? අපි ඉල්ලන්නේ ඉල්ලීමෙච්චරයි. උඹ මේ වැඩක් බලාගනි. මම මේ ලස්සන හීනයක් බලන මම නැගිටි කරන්න නැගිටි අයෝදි කරවන්න එපා. මට ඉඩ හිඩ දීපන් හිණක් දකින්න කියලා. ඉතින් මේකට උදව් කරන කටට අපි කියනවා යාළුවෝ කියලා. බුදුහාමුදුරුවෝ එල තට්ටුවක් දාලා කියනවා යකෝ ඔබ ඉන්නේ හීනේ. ඇහැරපන් කියලා. ඉතින් අපිට බුදුහාමුදුරුවෝ එච්චරම හොඳ යාළුවෙක් නෙවෙයි. ඒ ඒ නියෝජනය තමයි මෙතනදී විචාරය කියලා සඳහන් කරලා තියෙන්නේ. මේක ස්වං විවේචනය කියලා කියනවා. ඒ ස්වං විවේචනයට අපි කොච්චර විදුහුරු වුණත් බය නිසා අපි හික්මීමට බයයි. එතෙන් සමාධිය හරියන්නේ නැහැ අපට. එහෙම නැත්නම් ඕන නැතිකමක් නෑ. ඇත්තටම ඕනකම තියෙනවා. නමුත් මේ විචාර බුද්ධිය නැති නිසා සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං. ප්‍රතිම ධ්‍යානට ය아가න්න පෙරොත් නැගට. මං කියන්නේ බෑ කියලා. ඔත් බැරි වෙන්න හේතු තමයි මේ පෙන්නන්නේ. අපි යම් විදියකට හිතමු ඒකට ගියා. එහෙම නැත්නම් අපි මේ වර්තමාන මොහොතේ මේ මෙන්න මේ අරමුණේ ඉන්න බව හිතලුවක් නෙවෙයි මනෝ විකාරයක් නෙවෙයි හීනයක් නෙවෙයි මායාවක් නෙවෙයි මිරිඟුවක් නෙවෙයි ඒක ඒකමයි එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් කියන තැනට දැනගත්තා නම් යම් වෙලාවක ආස්වාසින් වෙලාදී ආස්වාසියම ඉන්නේ කියලා දෙක තුනක් හතරක් පහක් බලලා ඒක හොඳට තහවුරු කර ගන්නකොට ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන්. උරගා බලන්න පුළුවන්. ප්‍රසවාසයේ ඉන්නකොට මං ඉන්නේ ප්‍රසවාසයේ කියලා. දැන් ඇවිදිනකොට මම ඉන්නේ මේ වමේ. නැත්නම් දකුණේ. එහෙම නැත්නම් මං ඇවිදිමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි කියලා. ඔන්න ඕකට තමයි නිවන කියන්නේ. ඉතින් මෙතන ඉන්න කවුරක්වත් මං හිතන්නේ ඒක චිත්තක්ෂණ වශයෙන් නැත්නම් තදංග වශයෙන් නොදකපු කවුරක්වත් මෙතන. එහෙම ඉන්නවනම් ඇත්තට මේ සිල් දකින්න බෑ. මේ වගේ තැනක ඉන්න බෑ. නමුත් අපි ඒ වගේ ඒ සරලව අස්පනා අපිට උරගා බැලිය හැකි දෙයක් මේ වෙනකොමුත් යම් ප්‍රමාණයට ලැබලා තියෙද්දි ඒක නැවත නැවත කරලා මේ හරහා මධ්‍යම ප්‍රතිපදාට ඉඩ පාරුවක් හදා ගන්නව වෙනුවට ඔය වගේ චිත්තක්ෂණකින් පුළුවන් ද නිවන් දකින්න එහෙම නැත්නම් ඒකට මේ දසපාරමිතා පුරන්න ඕනේ නැද්ද ඕකට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කළ බණ්ඩ ඕනේ නැද්ද? ඕක මේ කාලේ කරන්න බෑ. ඕක වෙන්න පුළුවන්නේ මෛත්‍රී බුද්ධ ශාසනේ විතරයි. කියා ගන්න කතාවන්නේ ආගම කියලා කියන්නේ. ධර්මයේ නෙවෙයිනේ. ධර්මයේ තියෙන්නේ මේ මතුවෙන මතුවෙන චිත්තක්ෂණයට අවදි වෙන්න. අවදි වෙන්නේ ඒ ගැටුමක් කරා. ආස්වාස කරනවා ආස්වාසේ ගැටුම ප්‍රසවාස කරනවා ප්‍රසවාසේ ගැටුම පය තියෙනවා පය තියෙන ගැටුම. මොකකින් ගන්න නැත්නම් ඉඳගෙන ඉන්නවනම් පසපැත්ත කොට්ට හැප්පෙන ගැටුමේ හරි මොකක හරි තියෙනවා මේ ඒ ගැටුමට වෛර කරලා ඒකෙන් ඇතිවෙන ඒ දැනුමට වෛර කරලා නිවනක් කියන එක මොකද්ද ඈතකට දාගන්න හදනවා ඉතින් ඒ වෙනුවට දැන් මේ අපි දැකලා තියෙනවා ප්‍රත්‍යක්ෂණය කළ හැකි ආස්වාසයක් තියෙනවා මේකේ විශේෂයෙන්ම ගොරෝසු ආස්වාස අවස්ථාවේ ඊට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂණය කෙරුවට ප්‍රසවාසය ප්‍රත්‍යක්ෂණය කරගන්න මේකෙන් බාධා වෙන්නේ නැහැ. මොකද ආස්වාදයේ 100%ක් සංසිඳලා තමයි ප්‍රසවාසය එන්නේ. ප්‍රසවාසය වෙනකොට ප්‍රසවාසයට අරහා සමානව සතිමත් වෙලා ඒකත් ප්‍රත්‍යක්ෂණය කරලා පීගා වෙන ආස්වාසයත් ගන්නවා. ඊගා වෙන ප්‍රසවාසයත් ගන්නවා. මෙන්න මේ විදිහට යම් වෙලාවක අපට ගන්න ගන්න හුස්ම පොද මම මේ නිදර්ශනයක් වශයෙන් ආස්වාද ප්‍රසවාසයේ ගත්තට ඒක විතරයි ලෝකෙටම තියෙන කියලා හිතන්න එපා. මොකක් හරි අරගන්න ප්‍රශ්නයක් නැහැ. ආත්පිම්බි මෑකිලි වෙන්න පුළුවන්. වම දකුණ වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ගත කරන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා. ඒ ඒ ගත ප්‍රයත්නයක නැත්නම් මේකට කියන සමාධි ශික්ෂාව කියලා. සමාධි සාසනය කියලාත් කියනවා. සමාධි අංගය කියලාත් කියනවා. අන්න ඒක සාර්ථක වෙච්චලා යාට තේරෙන පටන් අර ගන්නවා. මේක සීලෙන් කවදාකවත් ගන්න බෑ කියලා. මේ සීල ප්‍රතිපදාවෙන් මේකට ඒ සීල ප්‍රතිපදාවෙන් බෙහෙත් දෙන්නේ වීතික්කම මට්ටමේ භූමියකට. මේ සමාධි බෙහෙත මේ ඇදෙන්නේ විතක්ක ਵਿਚාර දෙක. මේකෙන් බෙහෙත් දෙන්නේ මේ නීවරණ කියන රෝගෙට. එහෙ නැත්නම් කාම සංඥා කියන රෝගෙට. ඉතින් මේකට බුදුහාමුදුර මොනව කරන්නේ? එහෙ නැත්නම් ගමේ පන්සලේ හාමුදුර මොනව කරන්නේ? එතෙන් දීපු දාන මොනව කරන්නේ? රකින්න සීලෙ මොනව කරන්නේ? ඒව තියෙන්නේ ඒ ඒ ලෙඩ වලට ඒ බේත්. දැන් මේක කරන වෙලාවේදී මේකත් අගය කරන්න දන්නේ නැත්නම් නැත්නම් මේක හරියට වෙද්දිත් ඒක මේකයි කියලා තේරුම් ගන්න බැරි නම් ඒ දෘෂ්ටි ප්‍රශ්නයක් මාන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. කවදා හෝ Taman කරපු දෙ මෙන්න මේකයි මේ අදහස් කරන්න කියලා දැනගත්තනම් විවිච්චේව කාමෙහි විවිච්චේව අකුසලේ දමේ සවිතක්මන් සවිචාරං විවේකජම් පීති සුඛං පතම ඥානං උපසම්පජ්ජ විහෙරති කියනවා. මේක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ භාවනා ජීවිතයක ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම යට අනිත් පැත්තෙන් කියනවා මෙතන එක්කෙනෙක්වත් නැහැ ඒකට නාපු කෙනෙකුත්. හැබැයි ඒක නාවල නෙවෙයි නාගන තියෙන්නේ දැන්. මේක නෙවෙයි අපි අගය කරන්නේ අපි හිතනවා ධ්‍යා මේ සමාධිය එනකොට කහා පාට වෙන්න ඕන. ආලෝකමත් වෙන්න ඕන. අහසින් යන්න පුළුවන් වෙන්න ඕන. දිබ්බ චක්කු ඥාන පහළ වෙන්න ඕනේ. අල්ලපු ගෙදර එක්කනට පහළනවා. ඇයි එන ගහන්න මට කහපාට පහළ වෙන්නේ නැත්තේ කියලා ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට. මේ කෙරෙන්න ඕන එක නෙවෙයිනේ තියෙන්නේ. අල්ලපු ගෙදර තියෙන 32 inches ටෙලි මේ ටෙලිවිෂන් එක නම් තමන්ගේ ගෙදර ඊට පොඩි එකක් තිබිලා කොච්චර හොඳ දේවල් දැක්කත් අල්ලපු ගෙදර සයිස් එක නෙවෙයි නම් චිත්‍රපටිය රංග මේ ටෙලි නාඩගම රස විඳින්න බෑ. ඉතින් සා මොනවදෝ අපි හිතානිනවා සීල සමාධි ශික්ෂාව කියලා. අපි මොනවදෝ හිතානිනවා සමාධි ප්‍රතිඵලය කියලා. ඒකල මේ ලැබෙන ප්‍රතිඵලේ පැත්තකට දාලා අර මොකද්දෝ අපේක්ෂා කරන්නේ ඕව තමයි දිට්ඨි කියන්නේ. ඔය තමයි මේ පටලවා ගන්නවයි කියලා කියන්නේ. නමුත් අහිංසකව එහෙම නැත්නම් නිහතමානීව තමයි චිත්තක්ෂණ කීයක් චිත්තක්ෂණ කියන්නේ කාලේ ඊටාම කුඩා කොටස. චිත්තක්ෂණ කීයක්? දන්න අරමුණක ඉන්නකොට ඒක හිතලුවක් නෙවෙයි ඒක මනෝවිකාරයක් නෙවෙයි ඒක දවල් හීනයක් නෙවෙයි කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් ගතිය තියෙනවනම් ඒක නඩ මේ ජීවිතේ නිවන් දකින්න ඕක තමයි පළවෙනිම සාක්ෂිය. එයා ඒ චිත්තක්ෂණේ නිවනේ ඉන්නේ. නමුත් ඒකේ නයක අගය කරන්නේ නැත්තම් ඒත් ඉතින් අර බූරුවගේ පිටේ හකුරු බැන්දට ඒකට තේරෙන්නේ නැහැ නේ. හකුරු කාලා තිබුද්දක් නැහැ නේ. කුඩල්ල කොට්ටේ උඩ තිබ්බට ඌට ඒකේ සැපක් නැහැ නේ. ඌට තියෙන්නේ අන්ධකාරයනේ අවශ්‍ය කරලා තියෙන ඌට තෙතමනේනේ අවශ්‍ය උකුණ්ඩ පෙරලා යනවා. ඒ වගේ මේ දීපු නැත්නම් උපයාගත්ත එහෙම නැත්නම් මේ සපයාගත්ත මේ දේ මේ තමයි සමාධි ශික්ෂා කියන්නේ මේක සීල ශික්ෂාට වැඩිය හිත උසස් කිරීමක්. කෙනෙක් ඉහළ මට්ටමටපත් කිරීමක් කාර්ය මට්ටමටපත් කිරීම ඒක මට දැන් චිත්තක්ෂණ වශයෙන් ලැබෙනවා ඒ නිසා යමක් නැතුව හිටියදී දැන් අර මේ දෘෂ්ටි නැති කරන්න ඕන කියන එක ඇහුවා විතරක් නෙවෙයි දැන් අපි ඒක චිත්තක්ෂණ මට්ටමකට ඇවිල්ලා තියෙනවා නීවරණ නැති මට්ටමකට අන්න ඒක ඒකයි මේ අදහස් කරන්නේ මේක දැන් ඉතින් මම උත්සාහ කරන්න ඕනේ මේක දිගින් දිගට පවත්තන්න කියන එක වෙනුවට මේ ඇතිවෙච්ච తত্ত্বය මේ ලබාගත් මේ කුණු කන්දලක ජීවත් වෙච්ච මනස ඇතිවෙච්ච මේ පිරිසුදු චිත්තක්ෂණ භූමිය ඒකට ക്ഷേම භූමිය කියලා සඳහන් කරනවා එහෙම නැත්නම් මෝදේ වැටලා දඟලන මේ මිනිහට හම්බෙච්ච මේ පුංචි දූපත ඒක දැන් තනවා වඩා ගැනීම පිළිබඳ ප්‍රශ්නේ තමයි අපි ඒක වශී කරගන්නවා දිගින් දිගට පාත්වනවා කියලා කියන්නේ ඉතින් ඒක වරදොල තේරුම් අරගත්තොත් නැත්නම් මේ ලැබිච්ච එක අව탁සීරු කෙරුවොත් එහෙම නැත්නම් දැඩි අපේක්ෂාවක් නිසා මේක නොදැනී ගියොත් අනන්තව සිද්ධ වෙනවා. එතකොට මේ කෙනාට මණිකලේ පය වැදුනට කන ඇහිඳලා ගනීද කියලා කියනවා. පය වැදින්නම් ඒකේ තමයි. නමුත් ඇහිඳලා ගන්නෙ නෑ මොකද මේක බා දන්නේ නැති නිසා. ඒ නිසා ඒක ගත්තයි කියලා හිතමු අපිට යම් කිසි වෙලාවක ඒ ප්‍රථම ධානයේට අවශ්‍ය කරන මූලික චිත්තක්ෂණ වශයෙන් තදංග වශයෙන් ඇති වෙන මේ විතක්ක ਵਿਚාර සහිත පීචිසුඛ ඒකග්ගතා සහිත නීවරණයෙන් තොර වූ මේ විවේක අවස්ථාවපත් වුණාට පස්සේ දැනගත්තයි කියලා කියමු. දැනගත්තට පස්සේ බුදුම සතුටක් ඇති වෙනවා. ඒ සතුටට හේතුව මේ කුණු සංසාරේ ජීවත් වෙද්දිම නිර්මල චිත්තක්ෂණයකට යන්න පුළුවන්. අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තම. ඒ ශෝක නොකරන චිත්තක්ෂණයක් ඒ. අශෝකං විරජං රජස් නැහැ. නිවර්ණ මට්ටමේ රජස් නැහැ. ඛේමං ඛේමං කාන්තාරය විදිනකොට හම්බෙච්ච ෂේම භූමියක් වගේ අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්ත උතුම්ම මංගලයක්. බුදුරජාණන් මේක ලස්සනට විස්තර කරලා කියනවා ඒ වුණාට මහණෙනි මේකට කියන්නේ ආර්ය විනය සල්ලේක කියලා. මේකට කියන්නේ ditta ධම්ම සුඛ විහරණය කියලා. වර්තමාන මොහොතේ එළඹ සිටි මොහොතේ පවතින සුඛ විහරණයක් කියනවා මිස තාම මේ දෘෂ්ටි කියන විශේෂයට තාම ගිහිල්ලා නැහැ. මේක අවශ්‍ය දෙයක් දෘෂ්ටි කියන එක දැනගන්න. ඒ නිසා මේක තනවා වඩා ගන්න ඕනේ. හැබැයි තනවා වඩා ගත්තට පස්සේ යම් කිසි කෙනෙකුට කියන්න ඉඩ තියෙනවා. මම ළඟ දෘෂ්ටි නැහැ. එහෙම නැත්නම් මම ළඟ අත්වාද දිට්ඨිය නැහැ. මයිලඟ ලෝක ප්‍රතිසංයුක්ත දෘෂ්ටි නැහැ කියලා කියන්න හිතුණට බුදුහාමර පහළ වෙන්න ඉස්සලා මිනිස්සු එහෙම කිව්වට බුදුහාම කියනවා දැන් මම කියනවා ඕක තාම සල්ලේක ප්‍රතිපදාව නෙවෙයි. ඕක තාම මේ සල්ලේක ප්‍රතිපදාවට අවශ්‍ය කරන්නා වූ මූලික සුදුසුකමක් එහෙම නැත්නම් ලෙඩා දැන් තියටර් එකට aran තියෙනවා. තියටර් එකට ගණ්ඩ ඉස්සලා ලෙඩා පිරිසිදු කරන්න එපායි. ලාගේ ඇඳුම් ගලවලා මයිල් ගාලා සුද්ධ කරන්න එපා. ඊට පස්සේ තියටර් එකත් ඩිස්ඉන්ෆෙක්ට් කරන්න එපා. ඒකලා මේ ලෙඩාට ඔපරේෂන් එක රෙකමන්ඩ් කරපු තැන හෝ මුළු ඇඟම හිරිවට ගන්න එපා. ඔන්න ඔය ටික තමයි ওই මට්ටමට වෙන්නේ. ලෙඩා සුද්ධයි, දොස්තර සුද්ධයි, උපකරණික සුද්ධයි, නර්ස් සුද්ධයි, කාමරේ සුද්ධයි. ලෙඩත් සිහි නැති කරලා තියෙනවා. හැබැයි ඔපරේෂන් එක පටන් ගන්නෑ. ඉතින් ඒක නිසා ඔපරේෂන් එක පටන් ගන්න ඉස්සෙල්ලා කොච්චරක් ඒ වෛද්‍ය විද්‍යානුකූල අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕනේද මේ තල්ලේකට බහින්න. එහෙම නැත්නම් ලියා දමන්න පටන් ගන්න, කපා දමන්න පටන් ගන්න, ගෙවා දමන්න පටන් අර ගන්න අවශ්‍යද? මෙන්න මේ මට්ටම තමයි ඇත්තටම කියනවා මේ භාවනා මධ්‍යස්ථාන කිය අපි බලාපොරොත්තු වෙන්නේ. භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අපි මේ අර වගේ විතක්ක ਵਿਚාර බීජ සුඛ එකක් ගතා කියන ධානාංග සහිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයෙන් තොරව වූ චිත්තක්ෂණයට අවශ්‍ය තියටර් එක හදලා දෙනවා. අර කාම සංඥා නිතරම වෙනවා. නෑ කියන්න බෑ. ඒක නිකම්ම හොඳයින්ට ගියාට පස්සේ රැළ ගන්නවා වගේ එනවා. නමුත් මේ ලක්ෂිකුත් එකක් ඒ වෙන චිත්තක්ෂණ අතරේ මේ එක චිත්තක්ෂණයක් තියෙනවා කියලිම මූල කර්මස්ථානෙමයි ඒ විතරක් නෙවෙයි ඒක හොඳටම දන්නවා. ඒක දන්නේ මේ කවුරුත් කියපු නිසා නෙවෙයි. තමන් ප්‍රත්‍යක්ෂණය කරනකොට තමන් උරගාල බලනකොට අන්නේ ඒ කුසලතාවය නිසා අන්නේ ඒ සූරභාවය නිසා අන්නේ හුරුබූටිකම නිසා එයාට පහළ වෙනවා සතුටක්. මට දැන් මෙච්චර මේ අසුචි කන්දක මං ඇවිදිනවා එක චිත්තක්ෂණයක් තියෙනවා මට අසුචි ගෑවෙන්නේ නැහැ. අශෝකයි විරජයි කේමයි. ඊට පස්සේ ඒ කෙනාට තියෙනවා හැකියාවක් නැත්නම් ඒ කෙනාට ප්‍රවණතාවයක් සහ ශක්තියක් ඇති වෙනවා තව ඊගාව තව චිත්තක්ෂණයක් මේ ඇති කරගත්ත පිරිසුදුකම තව ඉදිරියට තල්ලු කරගන්න මේක අත්දකපු නැති කෙනාට වඩා ඒ නිසා මේක ඒ කෙනාට උනන්දු කාරණාවක් නමුත් ඊගාව චිත්තක්ෂණය මේක නොලැබීම නිසා පශ්චාත්තාප වීම වැඩි වෙලා මේ තමන් ඇති කරගත්ත කුසලතාවයේ යටපත් කෙරුවොත් ඒක අදක්ෂ යෝගාවචරකේ වැඩක් මට මට එක දවසක් හරි කොහොම හරි එක චිත්තක්ෂණයක් හරි කොහොම හරි මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මට මේ ජීවිතේ නිවන් දකින්න බින්තිය. මට දැන් කරන්න තියෙන්නේ ඒක චිත්තක්ෂණ දෙකක් කරගන්න, තුනක් කරගන්න, හතරක් කරගන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා ඒ යෝගාවචරය ක්‍රම සහ විදි හොයන්න ගත්තොත් මේ භාවනාදි කරන්න ඕනේ මොකද්ද කියන එක නැත්නම් භාවනාදි ළඟා කරන්න ඕනේ මොකද්ද කියන එක දැනගෙන සාර්ථක වෙච්ච අවස්ථාවේ ඇති වෙච්ච ඒ ක්‍රමසාවිදි දැනගෙන ඉදිරියට කල්පනා කරොත් කියන්න පුළුවන් ඒ ක්‍රමසාවිදි අතින් අපි සියල්ලම සමානයි. කාටවත් කියලා දෙන්න ඕන කවන්නේ. ඒව කවදාකවත් ත්‍රිපිටකේ නැහැ. ඒකවද කාට කියලා දෙන්නත් බෑ. ත්‍රිපිටකෙන් කියන්නේ මෙන්න මේකයි කළ යුත්තේ කියලා මනස එතෙන් යොමු කරන එක විතරයි. කෙරුවට පස්සේ ඒකට ළඟාවීම සඳහා ක්‍රමසහ විදි දහසකුත් එකක් ලක්ෂකුත් එකක් තියෙනවා. අපි මේ පැත්ත කවදාවත් අපේ මොලේ පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරලා තියෙන තාක්කල් පාවිච්චි කරලා තියෙන්නේ කාමයේ වඩන්න විතරයි. එහෙම නැත්නම් මේ කාම ගුණයන් වඩන්න පාවිච්චි කරොත් මේ මොලේ විශාල ප්‍රදේශයක් තියෙනවා. කාමයන්ගෙන් සහ කාම සංඥාවෙන් වෙන් වෙන්න ඕනේ නම් ගත යුත්තේ මේකයි කියන ක්‍රමේ ප්‍රදේශය අපි අල්ලලවත් නැහැ. ඒක අල්ලන්න පටන් අරගත්තොත් ඒක හොයන්න පටන් අරගත්තොත් ක්‍රමසාවිදි ගැන සැලකුවොත් බුදුහාමුදුරන්ට සමාන ප්‍රභවයක් සමාන හැකියාවක් හැම මනුස්ස හිතකම තියෙනවා. අනේ එදාට තේරෙනවා අපි මෙතෙක්කල් සංසාරේ කවදාකවත් අන්නේ පැත්තේ දොරවත් ඇරලා නැහැ, ජනේලවත් ඇරලා නැහැ. අපි කෙරුවේ තරංගකාරී වේ එකිනෙකා පරයා යමින් තිරිසන් වෙලා හෝ දෙවියෝ වෙලා හෝ මිනිස්සු වෙලා හෝ යක්ෂයෝ වෙලා හෝ ප්‍රීතියෝ වෙලා හෝ කාමයේ වඩන්න දඟලුවා මිසක්කා මේක ගැලවීමේ කටයුතු පැත්තට ගියොත් manussත්ත්ව ප්‍රතිලාභේ කොච්චර දියුණු දෙයක්ද කොච්චර වටින දෙයක්ද කොච්චර ප්‍රභාවයක්ද කියලා තේරෙනවා. එතකොට අපි ළඟ භාවනා කරන එක නදී හිතන්න ගියා තාම එතෙන් ගිහිල්ලත් නැහැ. එයාට තාම ওই කියන එකලස හම්බෙලත් නැහැ. නමුත් ප්‍රභවයේ පැත්තෙන් බැලුවොත් ඒ දෙන්නම එකයි. අර ඒක ලබලා තිනවා මෙයා ලබලා නැහැ ඒක වෙනම කතාවක්. නමුත් ප්‍රභවයේ වශයෙන් බලනට දෙන්නම මිනිස්සු. ඒ නිසා ලැබපු කෙනාට වැඩි ආඩම්බරයක් වෙන දෙයක් නැහැ. අර මිනිස්සයාට තාම හිතෙන්නේ ගියේ නැහැ. ඒකනවත් එයාට ඒක ලබා ගැනීම සඳහා ප්‍රභවය පොටෙන්ෂල් එක possibility එක එහෙම නැත්නම් ශක්තිය එහෙමම තියෙනවා. එතකොට තේරෙයි අපි සංධාන මෙතෙක් කල් කනා බල්ලක් ගහනවා වගේ අත ගගා ගියා මිසක් කවදාහකත් මේ తాවකාලිකව කාමයේ වඩන එක නතර කරලා කාම සංඥාවන්ගේ තියෙන ෂට මායාවි ගති දැකලා මේ කාම සංඥාවල් සංසාරයක් වැඩුවා එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනකොට ඒ තේරම ගන්න පුළුවන් එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනකොට අර කාම ගුණ නිසා වැඩිච්ච මෝහ පටල හරියට පාසි බැඳිච්ච වතුර කඩක පාසි ටික අයින් කරපස්සේ යට හොඳ පිරිසිදු වතුර තියෙනවා කියලා දැනගන්නවා වගේ. ඈතින් බලනකොට නම් පාසි තිනවල පේන්නේ එක තන නිල්ලක් වගේ. නමුත් වතුර පොඩක් ඈත් කරලා බැලුවොත් පේනවා මේක යට වතුර තියෙන්නේ කියලා. ඒක එතෙන්ට ගිහිල්ලා බැලුවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. අපේ හිතේ නැත්තම් මනුසකමේ නැත්නම් මේ ශික්ෂාවේ ක්‍රමයක් තියෙනවා. හරියට පාට දාලා බලලා ගියොත් එහෙම තාම සාක්ෂාත් කරලා නැහැ. හැබැයි මේ හැකියාව අපි කියන පින කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ පොටෙන්ෂල් එක කියලා කියන්නේ විභව ශක්තිය කියලා කියන්නේ. අපිට හැකියාව තියෙනවා. ඒ අතින් බලනකොට ඒ හැකියාව. ඒ කියන්නේ Tamanට මේ දේ කරන්න ඕනේ මොකද්ද? එලඹ සිටීම අරමුණට ඒ බව දැන ගැනීම කියන එකේ කවදාකවත් ඥාන පිරිමකම දක්කමක් හොයන්න හම්බෙන්නේ නැහැ. කොච්චර හේවත් එකේ ඥාන පිරිම වේදයක් නැහැ. කොච්චර හේවත් එකේ වයස සීමාවකුත් නැහැ. කොච්චර හේවත් එකේ උගත් නුගත් සීමාවකුත් නැහැ. කොච්චර හේවත් එකේ පොහසත් දුප්පත් වේදකුත් නැහැ. කොච්චර හේවත් එකේ ගිහිද පැවිදිද කියලාත් නැහැ. කොච්චර හේවත් එකේ බෞද්ධ ආගමකුත් නැහැ. බෞද්ධ බුද්ධ ආගම් කියලා ගතියකුත් නැහැ. එදි මේක අර කිව්වේ ඉස්ලාම් බුදුහාමුදුරු නිසා අපි බුදුහාමුදුරන්ට ඉතින් ස්තුතිවන්ත වෙනවා. කිව්වේ ඉස්ලාම් බුදුරජාණන්සේ විතරයි. හැබැයි හොඳට බලනකොට පේනවා ඒක ඉතින් කියන්න තරම් මම සුදුසුද්ද දන්නේ හැම සුද්ධ ලිවිල්ලකම මේක තියෙනවා. එක එක්කත් මේ පැත්තේ නෙවෙයි බලලා තියෙන්නේ. කාරණාව කියවිලා තියෙනවා. අතින් අතට ගිහිල්ලා තියෙන්නේ අන්ධකාරේ කෝඹේ විතරයි. මැද මදේ නෑ. හැම හැම ආගමික නායකයෙක්ම manussත්වයට ආමන්ත්‍රණය කරලා තියෙනවා. හැම ආගමික නායකයෙක්. මේ නිසා රුසියාවේ කීප දෙනෙක් උත්සාහ කළා තියෙනවා. මේ හැම ආගමක්ම තියලා තියෙන එකම ප්‍රභවයෙන් කියන්නේ. ඒත් බුද්ධ ආගමටත් ඒක වෙමින් පවතිනවා. මේ සාරයේ මෙහෙච්චර තියේදී හැම කෙනෙකුටම මනුස්සකම ඇති සමානකමක් තියේදී අපි තාම සිංහල බුද්ධ ආගම කියලා එකක් කතා කරනවා. අපි තාම ಜಾතිය රත්සල්ලි කියලා එකක් කතා කරනවා. කතා කරලා ඉවරලා අන්තිව පහත් කරන කතා කරනකොට මේ ලස්සන්ට දොවාගත්ත කිරි කලේ වගේ එකට ගොම කඳුලක් දැම්මා වගේ. යෝගාචර හුඟක් අමාරු වෙන්නේ අපේ මේ සාමාන්‍ය ලෝකයේ තියෙන දැනුමත් එක්ක මේ ලබාගත්ත මේ චිත්තක්ෂණය මේ කිරි වාජනේ රැකගන්න එක. මොකද හාත්පස ගොම තියෙන. හාත්පස මූත්‍රා තියෙන. ගොම කඳුලක් හෝ මූත්‍රා ටිකක් වටනොත් අර කිරි කලෙයි ගොම කඳුලයි කියලා තියෙනවා. ඉතින් මේක රකින්නවා කියන එක උත්හාන සම්පදාට වැඩි අමාරු ආරක්ෂක සම්පදාවක්. යමක් හම්බ කරාට වැඩිය උගාක් අමාරුයි තමන් හම්බ කරලා දේ රැක ගන්නවා කියන එක. අද මේ වගේ රටක ගත්තොත් හැම එකාම ජීවත් වෙන්නේ කල්බදු ක්‍රමේ මත. තමන් හම්බ කරපු දේ රැකගෙන ඒකෙන් යැපෙන්න එක එක්කත්ම දන්නේ නැහැ. ඔක්කොමලා ඉන්නේ කල්බදු ක්‍රමයකට. එහෙම නැත්නම් මේ ෆිනෑන්ස් කරලා. ලොක්කොත් එච්චරයි පොඩ්ඩොත් එච්චරයි. ලංකාව ගැන කතා කරනකොට කියනවා අද උපදින දරුවා පවා 55000ක් විදේශ රටවල් වලට ණය. තව ඉපදිලත් නැහැ බබා. අපේ තියෙන කාබාසිනියාකම, අපේ තියෙන පෙරේතකම, අපේ තියෙන සීමාව දන්නේ නැතුව කනගතිය කියලා බලනකොට ලද දෙයින් යපෙන්න දන්නේ අපි. අපි කොච්චරක් හරි ණයට අරගෙන කනවා. කාලා පාටි දාන. ඔය යුනිවර්සිටියේ මේ පේල් වෙච්චාම පේල් වෙච්චුම් පාටියක් දාන. ණයට තල්ලි අරගෙනමයි කරන්නේ. ඔහුච් පාටි කියලා කියන්නේ. පාස් වෙච්ච උන්ට පාටියක් දෙන. ණයට කරගෙනමයි කරන්නේ. අපි ඉන්නේ හූච් පාටි එක තමයි. අද ඉන්නේ අපි හම්බ කරන ප්‍රමාණය අපි දන්නේ, අපේ අවශ්‍යතාවන අපි දන්නේ. අපි කල්පතු ක්‍රමයකට ජීවත් වෙනවා. ඉතින් අපි ඉදිරි પરම්පරාව කොටම වගේ වෙන්න ඕනේ. මේ භාවනා කරන කෙනෙකුට තේරෙනවා මේ උපයන්න අමාරුයි නෑ කියන්න බෑ. උපේපු දේ රකින්නවා කියන එක මේ ලැබෙන මේ චිත්තක්ෂණේ පිවිසුරු චිත්තක්ෂණේ විවේක ජම්පීති සුඛං කියන මේ විවිච්ච කාමේ විවිච්ච අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං කියන මේ චිත්තක්ෂණය නලබපු නොදකපු කිසි කෙනෙක් මේ ස්වභාවේ නැහැ. ඒකල අපි කියන කොහොමද ඒක රකින්නේ කියලා හටියට ඒක නැති කරන්නේ අල්ලපු ගෙදර මිනිස්සයා වගේ කියලා හිතයි. නැත්නම් ඒක අපෙන් නැති කරන්නේ සර්බලදාරි දෙවියන් වහන්සේ කියලා හිතනවා. එහෙම නැත්නම් අපෙන් ඒක නැති කරන්නේ මායයි කියලා හිතනවා. ඒ තේරම හදාගෙන තියෙන්නේ අපිමයි. දෙවියන් වහන්සේ විසින් මිනිස්සයා වැවුවා නෙවෙයි මිනිස්සයා විසින් දෙවියන් වහන්සේ කෙනෙක් හදාගෙන ඉන්නවා ලොකු කුණු බාල්දියක්. ඔය ඔක්කොම ඒකට දානවා. නැත්නම් අල්ලපු ගේ කියලා තවත් එකක් තියෙනවා උන්දට දොස් කියනවා මේ උපයන්න පුළුවන් නම් ඊගාට තියෙන මේක අරසා කරන එක නමුත් මේ පුදුරජානන්සේ මේ උපමාව ගැනලා පෙන්නනවා නමුත් මේක අමානිනේ ditta ධම්ම සුඛ විහෙරණ කියලා ආරි විවරේ පාවිච්චි කරන මිස මේකට තාම සල්ලේක ප්‍රතිපදාට බැසයි කියන්න බෑ කියන්නේ සමත වශයෙන් අපි ඉදිරියට ගියාට අපේ සාමාන්‍ය විවාහයෙන් ගිය විපස්සනා පටන් ගන්නෑ. ඒ මොකද මේ සාමාරියුම් උපයා ගන්නලද මේ පිවිතුරු චිත්තක්ෂණය. එහෙම නැත්නම් අපි කියනවා නම් තදංග වශයෙන් ලැබෙන මේ විමුක්තිය. එහෙම නැත්නම් සමුච්ඡේද වශයෙන් කරගන්නකම් අපිට මේ ලැබෙන දෙයට අපිට ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකත් අර කාමයට ආසාව ඇති වෙනවා වගේම වෙන්න ඉඩ තියෙනවා. දැන් ඇති වෙලා තියෙන්නේ ආමිෂ දෙයකට නෙවෙයි ආසාව. නිර්ආමිෂ දෙයකට නමුත් ආසාව ආසාවමයි. ඒ නිසා මේක ලැබුවට පස්සේ ඒක දිගට පවත්නවා කියනකොට ඒක විශයක්. උත්තාන සම්පදා ආරක්ෂ සම්පදා. ඊට පස්සේ මේ ලැබපු දේෙන් මාන්නේ ඇති නොවෙන්න තෘෂ්ණාව ඇති වෙන්න දෘෂ්ටි ඇති නොවෙන්න කටයුතු කරනවා කියන එක බුදුහාමර පහළ වෙන්න ඉස්සලා දන්නේ නැති විශයක්. බුදුරජාණන් පහළ වුණාට පස්සේ මේක තාමත් කරන්න කියනවා. ඒ කියන්නේ කාමයෙන් වෙන් වෙච්ච අකුසලයෙන් වෙන් වෙච්ච මේ චිත්තක්ෂණ උපයන්න කියනවා. උපේලක රකින්නත් කියනවා. දිගින් දිගට පවත්තන්න කියන එක තමයි වශී කරනවා කියන්නේ. එහෙම නැත්නම් සිද්ධි කරනවා කියන්නේ. ඊට පස්සේ මේකෙදී තණ්හාව ඇති වෙනකොට දෘෂ්ටි ඇති වෙන විශේෂ මේ සල්ලේක සූත්‍රයේ සඳහන් කරන දෘෂ්ටි පිළිබඳව දැන් මම ධානයක් ලැබුවා නැත්නම් මම මේ චිත්තක්ෂණ ලැබුවා මයි ළඟින් එකන ලැබුවේ නැහැ. ඒ නිසා මම උසස්. එයා පහත්. ඊයේ මම ලැබුවා අද බැරි වුණා. එනිසා මගේ ඊයේ භාවනාව හොඳයි අද හොඳ නැහැ. එනිසා මම උදේට මේක ලබනවා හැන්දෑවට ලබන්නේ නැහැ. එනිසා උදේට විතර මම භාවනා කරනවා හැන්දෑවට මට බෑ. ආන්න වගේ කතාවල් එන්නේ දිගටම මේ ලබාගත් දේ පිළිබඳවත් ඒකත් ඇණයක් කරගෙන ඒකත් වණයක් කරගෙන ඒක මත තිබුණත් අපි තණ්හාමාන දිට්ටි වඩන විශේෂයෙන්ම දිට්ටි වැඩිවීමක් පිළිබඳව මේ කතා කරන්නේ. අන්නේ එනකොටම මේ ඊ හොඳ ගියා බා හොඳට ගියා ආධාර ගියේ නෑ කියලා ඇති වෙන මේ පශ්චාත්තාපය එන්නේ දෘෂ්ටි ජාලයක් කරහා දෘෂ්ටිකාන්තාරයක් කරහා මේ මටයි මේක ලැබුණේ මමයි මේක ලැබුවේ මේක මගේ කියා ගන්නා එක මතයි පශ්චාත්තාපය නිසා ඒ ලැබුව දේ මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මගේ ආත්මික හේතුඵල ධර්මය අවශ්‍ය හේතු කාරණු සම්පාදනය වෙච්චාම නැත්තම් ආසන්න කාරණා සම්පාදනය කියනවා හෙටත් සම්පාදනය වුණොත් එයි නැත්තම් නැහැ. ඒක නාවයි කියලා ඒකට ස්ථිරහානියක් වෙලත් නැහැ. අවශ්‍ය පසුබිමසනොත් එනවා. අන්නේ විදිහට මේකත් එක්ක මේ දෘෂ්ටික පටලවා ගන්න නැතුව යන්නයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේක ලොකු ජයග්‍රහණයක් තමයි. නමුත් ආර්ය විනය මේකට සල්ලේක ප්‍රතිපදාව කියන්නේ මොකද මේකත් තෘෂ්ණාව විශේෂයෙන්ම දෘෂ්ටි වැඩෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ විදිහට සල්ලේක ප්‍රතිපදාව ගැන උගන්වන වෙලාවේ පවා සරුවත්යන් සඳහන් කරනවා මේක මේ විදිහට පළවෙනි ධ්‍යානය ගැන කතා කරනවා නම් తాවකාලික වශයෙන් හෝ දිස්ත්‍රි වශයෙන් මේක මේ විදිහට අගය කරන්න ගත්තොත් නැත්නම් ආඩම්බර වෙන්න ගත්තොත් දෘෂ්ටි වශයෙන් ගන්න ගත්තොත් අනිවාර්යයෙන්ම ද්විතිය ධ්‍යානයට යන්න තියෙන පාරම ගෞරව ගන්නවා මේක කැප කරන්නේ නැතුව බෑ දෘෂ්ටි අධ්‍යයනට යන්න. එහෙම නැත්නම් මේකේ තියෙන මේ විතක්ක ਵਿਚාර දෙක අයින් කරලා කියන්නේ ධානය ලබා ගැනීමට හුඟක් උදව් කරපු මේ විතක්කයේ කියන හැකියාව සහ ਵਿਚාරයේ කියන හැකියාව පැත්තක තිබ්බේ නැත්තම් දෙවෙනි ධානයට යන්නේ ඒකම ඇණයක් වෙනවා. ඒකම කරදරයක් වෙනවා. ඒ නිසා දෙවෙනි ධානයට යනවයි කියලා කියන්නේ මේ පළවෙනි ධානය ලබා ගැනීමට හුඟක්ම වැඳ කරපු යුද්ධෙදී වැඩ කරපු සල්දාදුව දෙන්න අස්කල දාන්න වෙනවා. එහෙම නැත්තම් මේ වඩා කාර්යක්ෂම ටික ඉතුරු කරගෙන අකාර්යක්ෂම ටික අයින් කරන්න මේක කොහොමඩක්වත් කරන්න බෑ අර පළවෙනි එක ලুকু ජයග්‍රහණයක් කියලා හිතාගත්තොත් දෘෂ්ටියෙන් ගත්තොත් මාන්නෙන් ගත්තොත් තණ්හාවෙන් ගත්තොත් මේක අරගෙන තහවුරු කරලා ඒක රිෆයින් කරන නැත්නම් තව සුද්ධ කරන්න නම් විතක්ක ਵਿਚාර දෙක රහිතව අපි කියනවා සක්මන් කරනකොට අපි සක්මන් කරනකොට හොඳට දානවා. වම වශයෙන් මෙනෙහි කරනවා වම තියෙන බව දාන. දකුණු වශයෙන් මෙනෙහි කරනවා දකුණු බව දාන. නමුත් යම් කිසි වෙලාවක හිතන්ට යෝගාවචරයට වම වශයෙන් මෙනෙහි කිරීමක් නැතුව වම දකුණ වශයෙන් වෙන් වෙන් වශයෙන් දකින්න නැතුවත් ඉබේම ලස්සනට සක්මන් එන වෙන කරන්න පුළුවන් වෙලාවක් එනවයි කියලා ඒ වෙලාවෙත් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒ වෙලාවෙත් වම දකුණ වශයෙන් බෙදන්න පටන් අරගත්තොත් අර ප්‍රවර්තනයේ බාධා වෙනවා ඉතින් මේක කියලා දෙන්න හරිම අමාරුයි. කොච්චර දුරට යනකම් මෙනේ කරන්න ඕනද විතක්ක ਵਿਚාර කරන්න ඕනද කොතනදීද කහලන්න ඕනද හැලුවට පස්සේ මේක ඉදිරි ගමනක්ද නැත්නම් අමෝරාවෙන් වෙච්ච වැරද්ද කියන එක කියලා දෙන්න ඒක බොහොම අමාරුයි මොකද යෝගාචරය මේ විතක්ක ਵਿਚාර දෙකෙන් ලැබිච්ච ලාභය නිසා ඒක විසි කරන්න කැමති නැහැ ඒකත් එක්කම යන්න හදලා නැත්නම් භාවනා කරන වගේම ආනාපාන සතිය කරන ඉන්නකොට හොඳට තේරෙන පටන් ගන්නවා. එනේන හුස්ම රැල්ල මෙනෙහි නොකරත් ඒක හොඳට සංසිඳෙමින් එනේන එක දැනගන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට යෝගාචර දන්නේ දැන් මේක හේම නිසිනින්ද හේම යන්න දීලා අර මෙනෙහි කරන විතර්ක කරන ඥානයත් ශක්තියත් වෙලාවත් වාසියට තියාගෙන ඒකට යන්න දෙනවද එහෙම නැත්නම් අමෝරාවෙන් මෙනෙහි කරන්න හදනවාද කියලා. ඉතින් ඒක තමයි හුඟක් වෙලාට ඔය කමටහන් සුද්ධ කරනකොට එක්කෙනෙක් කියන දේ අහගෙන ඉඳලා තව කෙනෙක් වරදොලා තේරුම් ගන්න තැනක්. කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඔතෙන් ගියා නම් මෙනෙහි කරන්න කලබල වෙන්න එපා යන්නේ කියලා. ඒකට එතෙන් ආපු නැති කෙනාට ඒ උපදේශය ගැලපෙන්නේ නැහැ. එයා මෙනෙහි කරන්න ඕන. නමුත් මේ මෙනෙහි කිරීමේ ක්‍රමය තමයි ක්‍රමයෙන් ඒක කර දෙන්නක් බවටපත් වෙනවා. ඉබේ කරන දෙයක් බවටපත් වෙනකොට මෙනෙහි නොකර සිටීමට තරම් ඕටෝ පයිලට්ින් දාන්න තරම් යෝගාචරය සෙල්ලක්කාර වෙන්න ඕන. යෝගාචරය මේ තමන්ම උපයාගත්ත දේ අභියෝගයට ලක් කරන්න ඕන. ඉතින් ඒකකොට දවසක තේරෙයි මුලින් මුලින් ආනපාන එක දෙක තුනක් මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ රත් වෙච්ච බියකින් බටර් කෑල්ලක් කපනවා වගේ හොඳට හිත කාගෙන බහිනවා තේරෙනවා. එතකොට මෙනෙහි නොකර අර මෙනෙහි කරමින් ලබාගත් ආනිසංස වගේ හෝ ඊට වැඩි එකක් ලැබෙනවා. ඒකට විචා විතක්ක මේ පීති සුඛ ඒකග්ගතා පමනක් සහිත මෙනෙහි කිරීමකින් තොර தත්වයකට යන්න පුළුවන්. ඉතින් මේක අපි හරිම අමාරුවේ කියලා දෙන්න ගියාම මම කලාතුරකින් තමයි ඒක වටහා ගන්න උත්සාහ කරන්නේ. ඒක හරියට කාර් එක එන්ජින් එක ස්ටාර්ට් කරගත්තා වගේ තමයි අපි සතිය පිටවන්න පටන් ගත්තා. ඊට පස්සේ ෆස්ට් ගියර් එකට දාලා මේ යකඩ ගොඩ පිකප් එකට දා ගන්නවා කියන එක නෑ අමාරුම දේ අපි ලයිසන් ගන්න ගියාම එක්ක නොක් කරනවා එහෙම නැත්නම් ජර්ක් එකක් එනවා එහෙම නැතුව ගානට ක්ලච් එක රිලීස් කරනකොට තමයි එන්ජින් එකේ ශක්තිය රෝද වලට හිමීට ගියාට පස්සේ අර යකඩ ගඳ ඉස්සරහට යන්න පටන් ගන්නවා ඉතින් ඒ වෙලාවේදී ඒ ෆස්ට් ගියර් එකේ ඉන්නකොට එක හැතපොමකට දැවෙන ගෑස් ප්‍රමාණය ඉන්ද්‍රප්‍රමාණය හරිය වැඩිනේ බර ගියර් එකක් කියලා නේ කියන්නේ ඉතින් මේ තල්ලු කරගත්තට පස්සේ මෙයා ෆස්ට් ගියර් එකේ මේ යන්න ගියොත් අනේ මේ යකඩ කඳ කාර් එකක් බවට පත් කරලා දුන්නේ ෆස්ට් ගියර් එක තමයි කියලා ඒ මනුස්සයා සෙකන්ඩ් එකට දාන එකක් නෑ. නමුත් සෙකන්ඩ් එකට දාන්නේ කොච්චර ස්පීඩ් වුණාට පස්සේද කියන එක ඉංජිනේර කෙනෙකුට කියලා දෙන්න තේරෙන්නේ නෑ නේ. ඒක ඩ්‍රයිවර් දැනගන්න eBay. දැන් මේ දැන් හරි දැන් දැන් ෆස්ට් එකේ ගියා දැන් සෙකන්ඩ් එකට දාන්න ඕනේ කියලා. ඒක නිසා ඉංජිනියර්ස්ලා කියන්නේ අන්තිම දුර්වල ඩ්‍රයිවර්ලා. උන්ට ඩ්‍රයිවිං තේරෙන්නේ නැහැ. ඉංජිනේරුවා දන්නේ නැති ඩ්‍රයිවර්ලා টොප් එකට ගෙනියන වාහන. ඒක නිසා පළවෙනි ධ්‍යානයේ ඉන්නකොට දැන් එන්ජින් එක දුවන්න ගත්තා වාහනේ දුවන්න ගත්තා දැන් ඒක ඇති දැන් සෙකන්ඩ් එකට දාන්න ඕනේ ඊට පස්සේ තර්ඩ් එකට දාන්න ඕනේ ඊට පස්සේ টොප් එකට දාන්න ඕනේ නැත්නම් ෆෝත් එකට දාන්න ඕනේ කියන එක දිනපතා වාහන පදින කට්ටිය දැනගෙනද කරන්න කියලා බලන්න එන්ජින් එක ඕන් කරා අන්තිමට වාහනේ පාරේ ඉන කොටයි දන්නේ 1 2 3 4ටත් ගිහිල්ලා ගිහිල්ලා ඉතින් ඉස්සල්ලාම ලයිසන් ගන්න මනුස්සය කතාව පොඩ්ඩක් බලන්න එන්ජින් එක ස්ටාර්ට් කරපු දවසෙත් කුයි කුයි ගන්න පටන් ගන්නවනේ මන් දැන මම කාර් දැකලා තිබුණ මිනිහ නෙවෙයි ඉතින් ඉස්සල්ලාම ගිහලා ලයිසන් ගන්න ගිහලා කාර් එකේ ඉන්ජි ඩ්‍රයිවිං සීට් එකේ ඉඳ ගන්නකොටත් ලොකු සතුටක් නේ ඊට පස්සේ තමන්ම ස්ටාර්ට් කරලා එන්ජින් එක ස්ටාර්ට් කර ගන්න පුළුවන්. ඒකට හොඳට ගෑස් තියලා තියෙනවා ඉගෙන ගන්න කාර්වල. ෆස්ට් එකට දාලා කාර් එක තල්ලු වෙන්න පුළුවන් වෙච්ච වෙලාව වෙනකොට ඉතින් අපි කාර් එක හදපු එකටත් වැඩිය ජොලියක් එනවනේ අපිට. ඩ්‍රයිවිං විතර නෙවෙයිනේ. ඒකෙල් වල සෙකන්ඩ් එකට දාන්න ඉගෙන ගන්න දවස බලන්න. ඊට පස්සේ තර්ඩ් ෆෝත් දාලා කරලා කරලා කරලා කරලා දැන් මනුස්සයා ෆස්ට් එකට දාපු ගාම සෙකන්ඩ් එකට දානවානේ. සමහරු ෆස්ට් එකට දාන්න නැතුව තර්ඩ් එකේ පිකප් කරනවා. ඒව කැත වැඩ. ඒව හරිනේ. පල්ලමක තියෙනකොට නම් ප්‍රශ්නයක් නැහැ. අනතතලයේ වාසිය Taman පැත්තෙන් නම් තර්ඩ් එක පිකප් කරලා ප්‍රශ්නයක් නැහැ. ඉංජිනේරස්ලට කියන්න යන්න එපා ඒක. කන්දක තියෙනවා නම් කරන්නත් බෑ. ඒ වගේම ඉන්දියන් හංජන එකේ තියෙන ගියර් හතර වගේ මේ උගන්නන 1 2 3 4 ධ්‍යාන කොයි එක කොයි වෙලාවෙ පාවිච්චි කරනවද කියන එක බර වාහනේ බර අනුව ඉන්න මගේ ඉන්න අනුව ආනත තලයේ හැටියට එන්ජින් එකේ රින්ග්ස් ගිහිල්ලාද නැද්ද කියන එන්ජින් එකේ වීක්නස් අනුව දැනගෙන කරන්න ඕනේ. දැන් මෙතන බුදුරජාණන්සේ සඳහන් කරන්නේ සාමාන්‍ය දැනුමක් මේ විතක් මේ දෘෂ්ටි නැති කරන්න කටයුතු කරන එක්කනාගේ ඒ දෘෂ්ටි නැති කිරීමට අවශ්‍ය කරන මූලික தত্ত্বයක් තමයි මේ ditta ධම්ම සුඛ විහරණය කියලා කියන්නේ. ඒක මේ ජොලි ජීවිතය කියලා මේකට කියන්නේ. මේ කරදර කොච්චර තිබුණත් අපිට ඒ තුලින් සමහර වෙලාවක නීවරණ නැති පරිඋත් ทาน කෙලෙස් නැති තත්වයකට යන්න පුළුවන්. ඒක මෙලෝදීම ලබන්න පුළුවන් සුඛ විහරණයක්. ඒක බුදුහාමුදුරන්ට ලොකු ඕනකමක් තියෙනවා අපට දෙන්න. දීලා විතරක් නෙවෙයි. කැමැති කැමැති වෙලාවට ගන්න. අන්නේම කරන්න නම් ස්වභාවයේ එහෙම නැත්නම් අපි කියන 1 2 3 4 පිළිවෙලට කියන්නේ ඉස්සලාම එන්ජින් එක ස්ටාර්ට් කරගන්න. ඒ මොකද දැන් අලුත් තියෙන කාර් වල එන්ජින් එක ස්ටාර්ට් එකේද නැද්ද කියලා හොයන්න බෑ. හරීම ස්මූත්. ඉස්සරේක නම් අල්ලපු ගෙදෙට්ටත් ඇහෙනවා දඩබඩ දඩබඩ ගාලා එන්ජින් එක ස්ටාර්ට් වෙච්චා. දැන් කාර් හොයන්න බෑ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් කාර් එක හැදුවොත් ඒ කාර් එකම මතක් කරලා දෙනවලු එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන කියලා. නැත්තම් ආයෙ ගහනවා අපි ගිහිල්ලා ස්ටාර්ට් මෝටර එක. දුවද්දි ස්ටාර්ට් මෝටර එක ගැහුවොත් එimhe ඒකත් අමාරු වෙලා. ඒ නිසා මේක දුවන තැනට ගන්න. ඊට පස්සේ ෆස්ට් ගියර් එකට, ඊට පස්සේ සෙකන්ඩ් එකට, තර්ඩ් එකට. ඉතින් ආධුනිකයා දාන හැටි, ප්‍රවීණයා දාන හැටි ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මේ දේ කරනකොටත් මේ කෙනා ප්‍රථම ධ්‍යානට කැමති වුණොත් දෙවෙනි ධ්‍යානට යන්න ඒකම බාධාවක් වෙනවා. දෙවෙනි ධ්‍යාන කියලා අම්මා දැන් නම් හරි පීති සුඛ විතරමයි නිකම්ම චීස් කැල්ලක් වගේ එකක් තියෙන්නේ විතක්ක ਵਿਚාර නැහැ. කැලි අයින් කරන්න දෙයක් නැහැ කියලා ඒකටම නාවුනොත් දෙවෙනි ධ්‍යානෙ නොලැබිය යනවා. තුන තමයි ලෝකේ ලබන්න තියෙන උස්සස්ම සැපේ. බ්‍රහ්ම සැපේ. ඒකට මනාපුනොත් හතරට ය아가න්න බැරි වෙනවා. මේ විදිහට මේ හැම එකක්ම ලබන්නේ ඉදිරියකට යෑම සඳහා කියන කටයුත්තේදී මේ දෘෂ්ටි වල මොකද්ද හැල හොල්මන් කෑමක් හොල් හැල හොල්මනක් වෙන නිසා හිල්ලුම් කෑමක් වෙනවා හැබැයි සරුවචන්සේ තාම කියන්නේ සල්ලේක ප්‍රතිපදාට ආවයි කියලා. තාම කියන්නේ ඒකට අවශ්‍ය කරන ඒ වෝමින් අප් කියලා තියෙන. ඉසව්වට යන්න ඉස්සලා අපි ඇඟරත් කරගන්නේ. අන්නේ ඇඟරත් කරන වැඩපිළිවෙලක තියෙන. නමුත් ඒවවලදී කොච්චර පැටලෙනවද කියලා පොඩ්ඩක් හිතාගන්න. මේ පැටලවිල්ල නැති කරන්නම් තියෙන්නේ මේ විදිහට එක්ක අහන්න ඕනේ. ඊට පස්සේ වෙච්ච දේ වෙච්ච හැටියට කමටහන් සුද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක ලක්ෂ වාරයක් කරන්න ඕනේ. කරනකොට තමයි අපි ඉස්සරහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ තල්ලේක ප්‍රතිපදාව කියලා කියන මේ කෙලෙස් කපා දමන. මෙතෙන්දී අලුතෙන් කෙලෙස් ඇතිවීම නතර කරන්න හැටි අපි ටිකක් ඉගෙන ගන්නවා. ඉස්සරහට යනකොට පරණ කරපු කෙලෙස් වල කර්ම ශක්තිය එහෙම නැත්නම් ඒ බීජ මිස්මතු වෙන වෙලාවල් එනවා. අපි කිසිම පවක් ඒ වෙලාවේ කරන්නේ නැහැ. නමුත් පරණ කරන ලද එකක කර්ම ගෙවෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා uppannāna pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāය. ඒක කරන්න ඉස්සෙල්ලා නූපන් තැනට වැඩේ කරගෙන ඉඳ ගියාම මොකද්දෝ පිරිසුදුවක් තේරෙන්න පටන් ගන්නවා. නැත්නම් රිට්‍රීට් එක හරි කියලා හිතෙනවා. නැත්නම් චිත්තසංතාණය අසෝකම් විරජං කේමං කියන තැනට යනවා. හැබැයි ඒක එක සැරයක් වුණාට බුද්ධියට තින්න වෙන්නේ ඒක නැවත නැවත දහස්වර කිරීම තමයි ආශේවන ප්‍රත්‍ය භාවනා ප්‍රත්‍ය සහ බහුලීකත ප්‍රත්‍ය කියලා කියන්නේ. ඉතින් අපිට මේ වෙලාවේදී කතා කරන්න තියෙන්නේ භාවනා කෘත්‍ය. මොකද ආශේවනයේ වතින් මම පිළිගන්න ඔක්කොමල මේක අත්දකලා තියෙන. නැත්නම් ඇසුරු කරලා තියෙනවා මේක. ඒක දක්ෂ ක්‍රමසාවිදි හිතා ගන්න. කායිමත් අහන්න යන්න එපා. ඒ ලැබපු දේ නැවත නැවත නැවත නැවත ඇති කිරීමම ඒ ලැබපු දේ පිළිබඳව ප්‍රകൃතිය දැනගන්න ලොකු අධිමානයෙන් හිතන්න යන්නෙත් නෑ අතිශක් අධිශෝක්තියෙන් හිතන්න යන්නෙත් නෑ අව탁සිරු කරන්නෙත් නෑ හරි දේ වශයෙන් ඒක තීරුම් ගත්තොත් ඒකේ අනිවාර්යම ඊගාව මට්ටමට තල්ලු වෙනවා ඉතින් මම හිතනවා අද දවසේ මේ ප්‍රමාණය කෙයි කියලා මේ සල්ලේක ප්‍රතිපදා පටන් ගන්න ඉස්සෙල්ලා පිටිය සකස් කරන වැඩ පිළිවෙල සඳහා ඒ නිසා දැනට තමයි ලැබලා තියෙන යම් අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මූලධර්ම දැනුම් ප්‍රමාණයක් තියෙනවා. ඒක සියල්ලට මේ බණත් තවත් ධෛර්යයක් උනන්දුවක් ශක්තියක් වේවා. සියලු දිනාට මේ පාරේ බාධාවකින් තොරව එක එක නයි අහා ඉන්නේ නැතුව Tamangeema ගමන යන්න නිරෝල් භාවයේ පිණිස මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.